ආචාර ගෝචර සම්පන්නා අනුමත්තේ සුවජ්ජේ සුබය දස්සාවි සමාදාය සික්ඛස්සු සික්ඛාපදේසු තීති ස්වාමීන් වහන්සේ සද්ධා මුති සම්පන්න පින්වත්නි මේ අපි ඉදිරිපත් කරගත්ත මේ pāli පාඨය තමයි සර්වචන් වහන්සේ තමන් ඉදිරියටපත් වෙච්ච දමණය කරන්න පුළුවන් පුද්ගලයාට දම් පුද්ගලයෙක් দমনය කිරීම සම්බන්ධයෙන් ඉස්සල්ලාම ඉදිරිපත් කරන පාඨමාලාව. යම් කිසි කෙනෙක් සර්වචනාසයට ඉදිරිපත් වෙලා සර්වචනාසයේ දකින්නනම් මේ පුද්ගලයා කීකරු කරන්න පුළුවන්. මම කියන දේක් අහනවා. ඒ මේ පුද්ගලයාත් පැවරුමක් කළොත් ඉස්සල්ලාම දෙන පාඩම් පන්තිය තමයි ඒහිතම් බික්කු සීලවා හොයි ඒ ඉක්මීමට කැමැති සංසාර බයෙන් ගැලවීමට කැමැති කෙනාට භික්ෂුව කියලා ආමන්ත්‍රණය කරනවා. දැන් අපි මේ කාලේ වෙනකොට භික්ෂුව කියලා කියන්නේ පැවිදි උපසම්පදා වෙච්ච කෙනෙකුට. නමුත් සර්වචනාංශයේ පස්වක මහණුන්ටත් භික්ෂුව කියන නම තමයි ආමන්ත්‍රණය කරේ. එතකොට ඒ අත්ව හිටියේ සාසනික පැවිද්දක නෙමෙයි. එහෙම කෙනාට මහණ එහි එව සිල්වත් වේව. මේක තමයි සර්වචනාංශගේ පළවෙනිම අභ්‍යාසයෙන් නැත්තම් ඉදිරිපත් කරන පාඨමාල පාඨමාලාව ඒක විස්තර ටික තමයි පාතිමොක්ඛ සංගත සංගතා විහරාහි භික්ෂුවකට අදාළ මේ පාතිමොක්ෂයේ නැත්තම් ශික්ෂාපද 227ක් තියෙන මේ පාතිමොක්ෂයෙන් හික්මිලා වාසය කරන්නයි කියලා සර්වචන්සේ සඳහන් කරනවා. ඉතින් ඒ භික්ෂුවක් වෙනුවෙන් සඳහන් කරන්නේ පාතිමොක්ෂයේ සාමාන්‍ය ගී කෙනෙකුට ගත්තොත් ලෝකේ පවතින සම්මත ක්‍රමයේ හැටියට පංචිල් පද පහ එහෙම නැත්නම් ආජීවට්ටමක සීලය එහෙම නැත්නම් උපෝසථාඨාංග සීලය එහෙම නැත්නම් දස සීලය සාමනීර රන් සීලය වශයෙන් විවිධ මට්ටම් වලට කියනවා. ඒක සම්බන්ධයෙන් ਸਰවචනාංශයේ මෙන්න මේ සීල රැකපන් කියලා කිසිම තැනක ගිහි කෙනෙකුට නම් කරලා නැහැ. අවසාන පදයෙන් තියෙනවා සමාදාය සික්කසු සික්කාපදේසු. තමන්ගේ පසුබිම අනුව තමන්ගේ මානසිකත්වයේ අනුව මට මෙන්න මේකයි දකින්න පුළුවන් කියලා කාටද හිතෙනවා නම් අන්නේ ශික්ෂාපදයේ ඊළඟන සමාදන් වෙලා රකින්නයි කියලා කියනවා. එතකොට සර්වචනන්සේ කියන්නේ තමයි මේක රකින්න ඕන මෙච්චර කල් රකින්න ඕන කියලා කිසිම තැනක එහෙම නැහැ. ඒවට එහෙම කාට හරි කෙනෙක් කියනවා නම් මේ ශික්ෂාපදයේ රකින්න ඕනයි කියලා ඒකට කියන්නේ අනක් කියන. සර්වචනන්සේ දීලා තියෙන්නේ අනක් නැති පනතක්. ਸਰවඥාසිතින් පනවලද අද්දුට ප්‍රත්‍යක්ෂ දෙයක් විධානයකින් තොරව දෙනවා මේක අනිකුත් ආගම් සහ බුද්ධ ආගමේ තියෙන විශාල වෙනසක් අනිකුත් ආගම් වල තියෙනවට කියන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා. ඒක දිව්‍යන් වහන්සේ විසින් කියනවා මෙහෙම කරපන් කෙරුවේ නැත්නම් අපාගත වෙනවා. සදා කාලික අපායට යනවා කියලා. සර්වඥාන්සේ මේකක් නෑ. සර්වඥාන්සේ පෙන්නලා දෙනවා. තමන්ට තමන් ගැන යම්තාක් විශ්වාසය තියනවාද ඒ තියෙන විශ්වාසයේ ප්‍රමාණයට ගැළපෙන ශික්ෂාපදයක් තෝරගන්න. ඒ ශික්ෂාපදය තමයි සමාදාය සික්කසි සික්කස්සු සික්ඛාපදේසු. සමාදන් වෙන්න Taman ඊළඟට මොන්නම හේතුවක් නිසාවත් සර්වඥ ශාසනයේ තව කෙනෙකුට මේ ශික්ෂාපදයේ සමාදන් වෙනවා කියලා කියන වෙන කෙනෙකුට අධිකාරී ශක්තියක් ඉතුරු කරලා නැහැ. ඒ නිසා මේකේ තියෙන්නේ සම්පූර්ණ විවෘත ආරාධනාවක්. ඒ ආරාධනාවත් හැඟුම්overline නෙමෙයි කරන්නේ. හොඳට කරුණු ප්‍රයෝජන සලකලාමයි කියන්නේ. ඒ නිසා උත්කෘෂ්ඨ මට්ටමින් කියන පාචමුක්ඛ සංවර සංගතාවිය රාහි පාචමුක්ෂය අනුව සංවර වෙලා ගත කරන්නේ කියලා. ඉතින් මෙතන ඉන්න ඔක්කොමලා නැත්තොත් මේ වැඩමුළුවකට අදාළ අටසිල් අපි සමාදන් වෙලා තියෙනවා. නමුත් හොඳට ගැඹුරෙන් බැලුවොත් ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. තමන්ගේ සාමාන්‍ය ගෙදරතොරේ පවතින පන්සිල් හොඳට ඕම ඇති. එහෙම නැත්නම් ඒ වැඩේට වහින්ද අඩුම ලංසු හොඳටම ඇති. ඉතින් මේක සම්බන්ධයෙන් ඒ මෑතදී භවනා ජීවිත විප්ලවයකට ප්‍රධාන හේතු වෙච්ච මහසීසියාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. සර්වඥාන්සේ මේ සීලය රකපන් කියලා කියලත් නැතුව වගේම සීලයක් මෙච්චර කල් රකපු කෙනාට පමණයි භාවනා කරන්න පුළුවන් ඉහළට යන්න පුළුවන් වෙන්නේ කියලා කියන්නේ. කිසිම තැනක කියලා නෑ මේ සීලය මේ දවසක් රකින්න ඕන දෙකක් රකින්න ඊට පස්සේ තමයි සමාධියට යන්න පුළුවන් නැත්නම් සමථ භාවනාවට විපස්සනාට කියලා එකක් නෑ ඒ නිසායි අන සර්වචන්නාංශේ අන අඟුලිමාල වගේ කෙනෙක් দমনය කරනකොට මාර්ගඵල ලබනකොට යතර මේ සීල සමාදන් වීමේ කතාවක් නෑ මේ වගේ ධර්ම දේශනාවක් කරගෙන ඉන්නකොටයි පටචාරාව කියන දරුවන් දෙන්නේ වදපු අම්ම කෙනෙක් නිර්වත්‍රව කඩාගෙන වදිනවා සභාවට ඔලෝවි කල්ලලා. සරෝජන මොනවක්වත් කියන්නේ නංගි සිහිලව ගලින් කියන එක විතරයි කියන්නේ. මේ ධර්ම දේශන අමාර වෙනකොට මාර්ගඵලලාභී. ඒ අසමනේ සිල් සමාදන් කිරීම කතාවක් නෑ. සම්තති අමතුමාගේ කතාව, සරකාණී උපාසක කතාව ගොඩාක් ඒ ඒ ත්‍රිපිටකයේ දක්වන නිදර්ශන කරුණු නිදර්ශන කරුණු මහා ශීසාරද ස්වාමීන් වහන්සේ ගිනාර දක්වපු කියනවා මේ එක තැනකවත් සිසමන දඟවිච්ච කතාවක් නැහැ. නමුත් අත්‍යවශ්‍ය තරක් තියෙනවා සිසමන වෙන්න ඕනේ. සීල කිචින් නැතුව ඉහළට යන්න බෑ. ඒක නිසා මේ වගේ වෙලාවල් වල ඒ කෙනාට බුදුන් දකින්නකොට ඒ තියෙන ධර්ම ගෞරවයේ තුල ඉබේම අදිෂ්ඨාන මට්ටමේ සීලක පිළිපදනවා. එහෙම නැත්නම් ඉහළ සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලට සුදුසුකමක් නැති වෙනවා. මේකේ තියෙන සීල සමාධි ප්‍රඥා නෙවෙයි අපි මේ ඉදිරියට ගත්ත කනකමොක්කලාන සූත්‍රය ඊට පුංචි පුංචි පියවර රාශියක් තියෙනවා. ඒක නිසා පළවෙනියම තියෙන්නේ සමාදාය සික්කසු සික්කාපදේසු සිල්පදයක් සුදු සිල්පදයක් ගැලපෙන එකක් සමාදන්ව රකින්න. ඊට පස්සේ ඒ ශිල්පදය ආරක්ෂා කිරීම සඳහා තමයි ගොඩාක් අවශ්‍ය වෙන්නේ ආචාර ගෝචර සම්පන්නෝ විරායි. අවත් සමාජ ධර්මයක් තමයි ජීවත් වෙන සමාජයක් තියෙනවා නම් ඒ හැම සමාජයකම චාරිත්‍ර වාරිත්‍ර කියලා දෙකක් තියෙනවා. මේ දේ කළ යුතුයි මේ දේ නොකළ යුතුයි කියලා. අපි සිරිත් විරිත් කියලා මේකට කියනවා. සිරිත් කියලා කියන්නේ චාරිත්‍ර ඒ සම්මත සමාජයේ ශිෂ්ට සමාජයේ විසින් මේ දේ කළ යුතුයි අපේ සමාජයෙන් නම් අපේ සමාජයේ සමාජිකත්වය ගන්න මේ සිරිත් කළ යුතුයි කියලා තියෙනවා. ඒ වගේම මේ මේ දේවල් කරන එක අපිට කරන නිග්‍රහාවක් අපේ සමාජයට කරන නිග්‍රහාවක් ඒ නිසා මේ නොකළ යුතුයි කියලා මේ චාරිත්‍ර වාරිත්‍ර දෙකක් තියෙනවා. මේ චාරිත්‍ර වාරිත්‍ර වලට ආචාර ගෝචර සම්පන්නෝ ආචාර ධර්ම කියලාත් අපි දේශපාලන වශයෙන් සමාජික වශයෙන් සඳහන් කරනවා. ඉතින් යම් කිසි කෙනෙක් Taman ඉන්න සමාජයේ ආචාර ධර්ම දන්නේ නැත්නම් ඒ ප්‍රතිකලා නිසා සමාජයටත් හරි හිරිහැරයි. සමාජෙනුත් ඒකට හරියට හිරිහැරයි. ඉතින් ඒක නිසා අපි යම් කිසි සමාජයක ජීවත් වෙනවා නම් ඒ සමාජයේ ඒ වෙනකොට සම්මත කරගෙන තියෙන ආචාර ගෝචර ධර්ම හදාරන්න නැතුව කරන්න බෑ. ඒක අපේ ඇඟෙන් එන්නේ අපි ඒ ගැන දන්න අධිකාරී කෙනෙක් හම්බෙලා අහන්න ඕනේ මේ නීති පද්ධතිය මොකක්ද කියලා. එනොත් මේ දැන ඒ ඇති ප්‍රධාන මුලාද ඇනියට කියලා දෙන්නවා. දැන් මේ රිට්‍රීට් එක කරනකොට රිට්‍රීට් සංවිධානය කරන එක හැම කෙනාටම කියනවා මේ රිට්‍රීට් එකේදී මෙන්න මේ මේ විවස්ථා කඩන්න එපා. මෙන්න මේ මේ ටික රකින්න ඕනේ කියලා මේ විවස්ථා ටික දැනගන්න. ඉතින් කවුරුර ඇවිල්ලා කිව්වත් මම විවස්ථා දන්නෙත් නැහැ. ඒක නිසා මම මේමයි මම හැසිරෙන්නේ මට මෙහෙම මෙහෙම ඕනයි කියලා ඒකට වෙන්නේ මොකද අර ඉතුරු සීරටම හරි බාධාවක් වෙනවා. ඒක නනොදන්න නිසා. එතකොට ඒ සංවිධානය කරන කෙනාටත් වෙහෙසයි යාගේ දෝෂයක් වෙනවා. අර පුද්ගලයාටත් දෝෂයක් වෙනවා. ඒක නිසා තමන් ඒ අනුභව සික්කා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා විදිහට ඒ ශික්ෂාව දැනගන්න ඕන නම් තමන් දැනගන්න ඕනේ මෙතන ක්‍රියාත්මක වෙන්නේ මොන නීති පද්ධතියකද කියලා. ඒ නීති පද්ධතිය නොදැනීම වරදින් නිදහසෙන්ට හේතුවක් නෙවෙයි. එයා තමයි දත යුතුයි. ඒක පිළිබඳව මම මේ නීචේ ගැඩුවා මට ඒ නිසා මම දන්නසු හිටියයි කියලා හරියන්නේ නැහැ. සාලාම කෙනෙක් එක දවසක් අල්ලගත්තලු මේ මිනිස්සෙක් අම්රායිතින් මිනිස්සයවලු වාහනේ යන ගමන් ඇයි මම නැත කියලා. තමසේ පැයකට පැය විනා පැයකට ඇතැම් 60කට වැඩි වේගකින් ගියයි කියලා. ඉතින් මිනිස්සු කළා තමසේ රාලාම බොරු කියන්න බෑ මං ගෙදර පිටතල විනාඩි 30ක්වත් ආයි කියලා. පැයකට 60කට යන්න මම පැයකට වැඩි ගත කරලා තියෙන බෑ. ඒ මාසෙට තීරෙන්නේ නැහැ පැයකට පැයසම 60යි කියන එක. මම ගෙදරින් පිටත් තව විනාඩි 30ක්වත් නැහැ. කොහොමද තමුසි කියන්නේ පැයකට 60 50ක් කියයි කියන්නේ. ඒ කියලා හරියන්නේ කාලාවේ පොතේ කියනවා. ඒ වගේ තැනකට ගියාට පස්සේ ආචාර ගෝචර ධර්ම දන්නේ නැත්නම් ඒ ඒ කෙනාට හරි වෙහෙසයි ඒ සමාජයේ. සමාජයට හරි වෙහෙසයි ඒ කෙනා. ඉතින් මේක ඇත්තටම නිතර එහෙම ඇවිදින කෙනෙකුට විදින පයක් ඇති කෙනෙකුට නිතර සැලකිලිමත් වෙන්න ඕනේ. තමයි මේ පිවිසෙන සමාජය මොන ආචාර ධර්ම තියෙන්නේ කියන්නේ. ඒක හරි අමාරුයි හිතින් හිතලා ගන්න. නමුත් ඒකට පොඩි උපමාවක් සීලයට ගරු කරන කෙනාට තියෙනවා මේ බය ලැජ්ජ දෙක කියන එක. පවට බය සහ පවට ලැජ්ජාව කියන මේක කියනවා හිරියොතක් කියලා. හිරි කියලා කියන්නේ පවට ඇති ලැජ්ජාව. කවුරු හරි දැකලා මම නොබින වැඩක් කරුවොත් මට ගැළපෙන්නේ නැහැ මම නියෝජනය කරන සමාජයට ගැළපෙන්නේ නැහැ කියලා කෙනෙක් ඒ හිරිකිත කරනවා නම් නරක වැඩ අයින් කරගන්න හදනවා නම් ඒ වගේම බයක් ඇති කරගන්නවා නම් මම වැරදි වැඩ කෙරුවොත් කියලා ඉන්නේ බය ලැජ්ජා දෙක කෙනෙක් හරි සංවේදී කරන තමන් ඉන්න සමාජයට කවුද මං ගැන මම කරන වැඩ වලින් මම අනුන්ට හිරියර වෙනවද නැද්ද කියලා. ඉතින් මේ සංවේදී භාවයේ නැති කෙනා උගාකරට උම්මත්තක ස්වරූපයක් දානවා. එයාට තේරෙන්නේ නැහැ කියලා දුන්නට දන්නේත් නැහැ පිළිගන්න ලෑස්තිත් නැහැ. උගක් කළාට ඕනාට වැඩිය Tamange ඇතුළත සංනිවේදනවලට ගොඩාක් සැලකිලිමත් වෙන කෙනාට සමාජය පිළිබඳ හැකියාවක් ගන්න බෑ. මේ ඉන්න සමාජයේ යාට තේරෙන්නේ මේ ඇඟේ ඇතුලේ නිකුත් වෙන සංඥා ඕනකට වැඩිය ලොකු වෙලා පේනවා. ඒ නිසා යාට සමාජයේ තේරෙන්නේ. ඉතින් එහෙම ඇත්තෝ උමතක නැත්නම් සමබර මානසිකත්වයක් නැති කෙනෙක් විදිහට සැලකෙනවා. ඒ එහෙම කෙනෙකුට හරි අමාරුයි මේ සමාජ නීති පිළිබඳ ඉගෙන ගන්න. ඒකත් අපි යෝගාවචරයක් වෙනවා නම් සාමාන්‍ය කෙනෙක් භික්ෂු කෙනෙක් වෙනවා නම් ඒ කෙනා ළඟ නිතරම ඉන්න සමාජයේ තියෙන ආචාර ධර්ම ගෝචර ධර්ම පිළිබඳ අවදි භාවයක් ඇති වෙන්න ඕනේ ඇති නොවුනොත් ඒ ගුරුවරයාටත් කරදරයක් යාරත් කරදරයක්. ඒ වගේම අනුමත්තේසු වජ්ජේසු බය දස්සාමි තා කුඩා වැරද්දේ පවා බය දක්නා සුළු ගත කරන කෙනාට විතරයි තමන් මේ දවසින් දවස දවසින් දවස ශිෂ්ට සම්පන්න වෙන්න පුළුවන්. දවසින් දවස දවසින් දවස මහත්ම ගති හැදිච්ච ගති ඇති කරන්න නම් කුඩා අනු කුඩා වැරදි වලදී ඒකට බය වෙන ගතිය තියෙනවා. ඉතින් අද ඇති වෙලා තියෙන දියුණුව දිහා බලනකොට විද්‍යාත්මක දියුණුවේ ප්‍රධානම චෝදනාව තමයි විද්‍යාව දියුණු වෙන දියුණුවට බයලජ්ජාව නැති වෙනවා. කිසිම තැනක මේ විද්‍යානුකූල චින්තනයේ බයලජ්ජාවට තරක් දීලා නැහැ. ඒ නිසා ඒ ධර්ම ටිකේ ඉදිරියට යන්න යන්න යන්න යන්න ඒ පුද්ගලයා තමන්ගේ ඇතුළත තියෙන ආශාවල් ඉෂ්ට කර ගැනීමට හොඳින් හෝ නරකින් හෝ සාධාරණ හෝ අසාධාරණ ඉෂ්ට වෙනකොට අහිංසකයි නමුත් සමාජයේ පවතින ආචාර ධර්ම එහෙම නැත්නම් සංස්කෘතික ලක්ෂණ විශාල සෝතපාලුවකට යනවා. ඒ නිසා අද දියුණුවයි සම්මත රටවල් වල හැදෙන પરම්පරාව දිහා බලනකොට ඒ රටවල් වලම දැනට ඉන්න අත්තල මුත්තලට හොඳටම තේරෙනවා මේ අවුරුදු 30 40 කාලය ඇතුළත මේ සමාජයේ පැවතිච්ච ආචාර ධර්ම ගිලිහි කියහැටි. පෞල් සංස්ථාවක් කියන එකක් නැහැ. වෙනමම මොකද්ද ඕන ඉති පද්ධතියක් තියෙනවා. ඉතින් මොන ක්‍රමේ කරත් ඒ ඇති නැති වෙච්ච ඒ නීති පද්ධතිය ඇති කරන්නත් බෑ. ඉතින් ඒක නිසා ඇමරිකාව වගේ ආගමක් සම්බන්ධ නැති ව්‍යවස්ථාවකින් දුර රටක් මේ මෑතක් වෙනකම්ම ජනාධිපතිවරු ඒ රජයේ ඒ රටේ ආගමක් පිළිබඳ කිසිම හැඟීමක් තිබුණේ නැහැ විද්‍යානුකූල දියුණුව, චරිතල පහසුකම් sannivedana දිනු කරගෙන ගියා. නමුත් ඒගොල්ල කරපු සමීක්ෂණ වලින් හෙලිවිලා තියෙනවා රට දිනු වුණාට මේ සමාජයේ සුබසාධන සඳහා ගත කරන්න වෙන ආර්ථිකය නැත්නම් ආර්ථික ප්‍රතිශතය ශීඝ්‍ර වෙලා යනවා කියනවා. විශාල සමාජික ප්‍රශ්න තියෙනවා. විශාල වශයෙන් දෙමාපිය අතහැරලා දාලා, වැඩිහිටියෝ අතහැරලා දාලා, පිස්සු අතහැරලා දාලා ලෙට්ටුවට හැරදලා කාමභෝගයෙන් සුවසේ සුඛසේ ධනව සතිතරව හරිසරමින් නපුරවැසියන් පුරංගනාවන් නටනවා. ඒගොල්ලන් ඒව කරන්න නිසා අම්මල දාතර ගන්න මොනවක්වත් වෙලාවක් නෑ. ඔක්කොම රජයට බාර වෙලා විශාල වශයෙන් මේ සුභ සාධනය සඳහා යන පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක නැතිකරන්න පවතින ආගමික නායකයන් යවට පස්සේ කිව්වේ ඔගොල්ලෝ මේ විද්‍යාවක් බාර අරගෙන මේ දෙයියෝ අදහන්න දෙන්නේ දේව නිර්මාණවාදයට ඉඩ නැහැ. මිනිස්සු ගොඩ කෙනෙක් අදේවවාදී වෙලා ඒක නිසා යම් විදියකින් නැවතත් ආගම ආගමික ආගයන් ඉස්සර කෙරුවොත් මිනිස්සු මේ සද්ධාව යටදී හැඟුම්බර කරන්න පුළුවන් කියලා ඉතාමත්ම කැත විදියට ජනාධිපති තුන් දෙනෙක් විතර දැන් කතෝලික ආගම විසින් ජීව මේ ගතිය නිසා අර ආගමක් ධර්මයක් නැතුව හදපු විවස්ථාව ඒ පැත්තට යන්න හදාගත්තා. මේ නිසා උනේ මොකද්ද? ඒ රට ප්‍රධාන වශයෙන් මෙතෙක් කියලා ගිලිලා තිබුණ මේ ਸਰවදාන දිව්‍යන් වහන්සේ විශ්වාස කරන කතියට රාජ්‍ය අනුග්‍රහය දෙන්න පටන් ගත්තා. විශාල වශයෙන් සල්ලි වල ගියාට පස්සේ ඒක මුල අල්ලලා මුළු ලෝකේ පුරාම සියලු දෙනාම දෙයියන් අදහන්න ඕන කියන මට්ටමට යනකම් මේක වැරද්දට ගියා. ඒක නිසා දැනගන්න තියෙන්නේ විද්‍යාන කුල ජීවණය ඉදිරියට යන්න යන්න අනිවාර්ය මේකේ සම්බන්ධතාවයක් තියෙනවා බයලජ්‍ය දෙකට තියෙනවා. ආචාර ගෝචර සම්පත්තිය නැති වෙන තමයි එන පරිසරය මතක නැතුණා පෘථුවිය කොච්චර වේගයෙන් උණුසුම් වුණත් නතර කරන්න ඇමරිකාට ව්‍යවස්ථාවක් ගන්න බෑ. පාරිභෝගිකත්වය කොච්චර වැඩි වුණත් ඇමරිකාට මේ නීචය වළක්වන්න බෑ. තමන්ගේ දරුවෝ ඒකාන්තයෙන්ම නරක වෙන බව දන්නවා 109ක් 110කට වැඩි 110කට වැඩි ප්‍රමාණයක් ඔබ තේරුම් ගන්න දරුවෝ පිස්සෝ. වළක්වන්න බෑ. ඒ තරම මේක හැබැයිට ගිහිලා තියෙන ඒ නිසා රජේ කරේ මොකද්ද? දේවවාදයක් අරගත්තා. ශ්‍රද්ධාවක් විදියට අරගෙන ඉල ඒක අනිත් පැත්තට දාලා ඊට පස්සේ උනේ මොකද්ද? සම්පූර්ණ මිත්‍යාදිෂ්ටි අධිගයන්න කියලා තවත් අමතර ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මෙවැනි සත්‍යක් තියේදී බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන මේ බයලජ්‍ය දෙක කොහොමද ජන සං ජන ජන විඥාණයට ඇතුල් කරන්නේ සමාජ ප්‍රශ්නයක් ඇති කරගන්නේ කියන එක එසේ මෙසේ මේ කුංචි ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් පැහැදිලිවම ලේසියවම ප්‍රායෝගිකව පේන බලන් අපි එක එක කෙනෙකුට පුද්ගලයෙක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් අපි කොච්චර දියුණු සමාජයක කොච්චර දියුණු විද්‍යාව කොච්චර දියුණු අඩිතල පහසුකම් තිබුණත් කොච්චර දියුණු සංනිවේදනකම තිබුණත් තමයි මේ සමාජයේ කෙරේ තියෙන සංවේදී බව ආචාර ගෝචර බව පිට කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා පිට කෙනෙකුට පටවන්නත් එපා මම යෝගාවචරයක් විදිහට මගේ සංවේදී භාවය තියනවාද කියන එක ඇමරිකාවගේ රටක කොහොමද කෙනෙකුට කරන්න පුළුවන් හැදිච්ච රටක කරන්න පුළුවන්. ඒ නිසා මේ සීලයට යනකොට මෙතන මේ කතා කරන එක මුළු ජනතාවටම පොදුවේ දෙන මතයක් නෙමෙයි. සමාදාය ශික්ෂස ශික්ෂාපදේශ කියලා කියන්නේ උඹ රැකපන් කියන්නේ. අපි වෙලා තියෙන්නේ අපි සදාචාරවාදී වෙලා අපේ සීල පැත්තක තියදී අනුගේ සීල් රැකන්න උත්සාහ කරනවා. මේ විදිහේ භයානක දෙයක් මිනිස්සු ශිෂ්ටාචාරයේ ඇත්තෙම නැහැ. මේක තිරිසනුන් අතර නැති, යක්ෂයෝ ප්‍රේතයෝ අතර නැති, මනුස්සයන් අතර බමනක් තියෙන පිටපත පටලවා ගැනීම. ඒ නිසා මේ බුද්ධ ඥානanse දෙන මේ උපදේශය සාධාරණීකරණය කරන්න යන්න එපා ජන සමාජයට. ඒක බලාපොරොත්තු වෙන්න බෑ. බුදුහාමගේ ශ්‍රීමකේම දේශනා කරලා තියෙනවා දුස්සීලෝයි බහුජනෝ. බොහෝ දෙනා දුස්සීලයි. ඒකට බුදුහාමර උත්තර බඳින්න ගියේ නැහැ. නමුත් යමෙක් දන්නවනම් දුස්සීලකමේ ආදීනව ඒකේ නාට පුළුවන් පරිතද කරගන්න. ඒකේ නාට පුළුවන් Taman කෙරේ ශික්ෂාපද පනවගෙන සමාදන් වෙලා රකින්න. ඉතින් මේක තේරුම් ගන්න හුඟ දෙනෙක් තේරුම් ගන්න තමන්ගේ සීලේ පැත්තක තීටි මේ දරුවෝ සිල් ලකින්නේ ගැන කතා කරනවා. ගුරුවරු සිල් දැතෝ ශිෂ්‍යෝ සිල්ක් වන්න උත්සාහ කරනවා. දොස්තරලා සිල් ගන්න නැතුව ගෝලියෝ ලෙඩ සිල්ක් ගන්න හදනවා. ජනාධිපතිතුරු සිල් ලකින්නේ නැතුව රටවැස්ස සිල්ක් වන්න හදනවා. මේ විශාල සංවිධාන හදාගෙන. ඒක දේශපාලන ආයුධයක් කරගන්න. දෙන්නත් එපා ඒක කරන්න තමයි කරන්නත් එපා. ඒ අනෙක් කෙනෙකුට එහෙම දීලා කරවන්න හිටියොත් ඒත් බුද්ධහරු විනාශ වෙලා යනවා. එතන තමයි මේ යමක් පුළුවන්කම තිබිලා තව කෙනෙකුට පටවන්න ගියොත් ඒත් තමයිගේ සීලය කඩලා යනවා. ඒ නිසා මේ දෙක මැද හරියට කමේ ඇවිදින්න වගේ සීලයක් ඉදිරියට ගෙනියන්න නම් ඒ සීයේ ආදීනව ආස්වාද දෙක තේරුම් ගන්න. සිල් නොරැක්කොත් මේ දේ මට වෙනවා. සිල් රැක්කොත් මට මේ දේ වෙනවයි කියලා යම් කිසි කෙනෙක් Taman නොරකින්න සීලයකටපත් වුණාට පස්සේ ඒ සීලයෙන් ලැබිච්ච අතවාසිය ඒ සීලෙන් ලැබිච්ච ආරසාව ඒ සීලෙන් ලැබිච්ච සීතල ගතිය හික්මිච්ච ගතිය තේරුම් ගත්තේ නැත්නම් එයාට තව ඉදිරි පියවරක් යන්න අමාරුයි වෙන විදිහකට කියන්න පුළුවන් මේ අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරිය අනුපොබ්බ පටිපදා කියන එක තමයි යම් ප්‍රමාණයකට සීලයකට පඩියකට ගොඩ වුණා නම් ඒකට ඒ හා සමාන ප්‍රතිඵල තියෙනවා. ඊහා සමාන ආනිසංස තියෙනවා. යම් කිසි කෙනෙකුට ඒ ටික නැත්තම් ඒ කෙනා සීල දකින්න සීලයට කියනවා සීලබ්බත පරාමාස කියලා. තමන් ගත්ත සිල්පද නිසා ගත්ත හික්මීම නිසා ගත්ත මේ බයලජ්‍ය දෙක නිසා තමයි තේරෙන්නේ නැත්තම් මට මෙන්න මේ ආනිසංශ ලැබිලා තියෙනවා මට මේක මම මේ යොදවපු ආයෝජනයට මෙච්චර ප්‍රතිඵල ලැබිලා තියෙනවා කියලා ඒව ප්‍රයෝජනෙ සලකන්නේ නැතුව රකින්න සීලනිකන් සීලට බයි එතන පිනවන්න එහෙම නැත්තම් තේරුම් ගන්න නැතුව බොහෝ විට සීලබ්බත වෙනවා ඒක තමයි අද මේ සදාචාරවාදය කියලා එකක් අරගෙන තියෙන්නේ. ඒක නිසා අපි හරියට මිනිස්සයා මිනිස්සයාට වෛර කරනවා. පුදුමාකාර විදිහට මේ සදාචාරය. ඒ නිසා බුද්ධ ආගම ඇතුළත නිකාය ભેද තියෙනවා. ආගම් අතර ભેද තියෙනවා. පෞලි ප්‍රශ්න ගොඩක් පැන නගිනවා මේ සදාචාරවාදය නිසා. නමුත් හොඳට මතක තියාගන්න සර්වචනසේ මේ පෙන්වන සීලය එහෙම මේ සමාජ ප්‍රශ්නයක් සමාජ ඝර්ෂණයක් සමාජ පීඩනයක් ඇති කරන්න හදපු එකක් නෙමෙයි ඇති කරනවා නම් සීලබ්බතයක් වෙනවා ඒ නිසා වෘතරකීමක් කරන මේක සීලයක් වෙන්නේ තමන්ට තේරෙනවා නම් මේ සීල නිසා අරසවසලසලා තියෙනවා ඊළට ඉසවීමක් වෙලා තියෙනවා සීතල වීමක් වෙලා තියෙනවා හික්වීමක් වෙලා තියෙනවා සදාචාර සම්පන්න වීමක් වෙලා තියෙනවා. මහත්ම ගති වගේට ඇවිල්ලා තියෙනවායි කියලා ඒකට කියනවා සීලය කියලා. ඒ නිසා මේ සීලය පොතේ දැනුමක් නෙවෙයි ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් විඳින්න පුළුවන් එකක්. ඒක ලබන අත්දැකීමකුත් නෙවෙයි. මේ ජීවිතයේදීම තමන් යම් ශිල්පදයකට ගොඩ වුණා නම් ශිල්පදයක් ආරසා කරා නම් එයා සමාන ඒකට ආනිසංස වර්ගයක් තියෙනවා. ඉතින් ඒ ආනිසංස ලැබෙන්න ලැබෙන්න ඒකන ප්‍රතිබල සහිත වික්ත පුස්තලේ බාටපත් වෙනවා. එන්නේ එන්නේ එන්නේ තමන්ට තේරෙන පටන් ගන්නවා වෙනද නොතිබිච්ච විසරදකමක් එන්න පටන් ගන්නවා. ඒකම දැනුවකින් නෙවෙයි. යුද ශිල්පකින් නෙවෙයි. එහෙම නැතු ආජීකමින් නෙවෙයි. සල්ලි වලින් නෙවෙයි. තමන්ට <clears throat> තේනවා පිරිසක් මැදට බය නැතුව මට දැන් යන්න පුළුවන්. මොකද මම ඉස්සරට වැඩිය මහලඳ සීයක් තියෙනවා කියන්නේ. මෙන්න මෙච්චරයි දරුවෙකුට දෙන්න ඕනේ. දරුවන්ට අපි මේ වික්ත ප්‍රතිබලකම දෙන්න ඕනේ. පිරිසක් මැදට විසරද යන්න පුළුවන් කමක් ඇති කරලා තියෙනවා. ඉතින් අපි කරණ තියෙන මේ විසරද බව ඇති කරන ළමයි ලස්සන කරන්න හදනවා, ඩිප්ලෝමා ආරම්භ දෙන්න හදනවා, අර ශිල්ප මේ ශිල්ප හදන්න හදනවා. නමුත් ළමයාගේ බයලජි දෙක නැත්තම්, ශිල්පද නැත්තම්, ඔය දෙමාපියෝ බලාපොරොත්තු මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ දරුවට දිගට yaadene මේ ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දරුවන් ඉස්සලා දෙමාපිය දැනගන්න ඕනේ මේ ශිල්පදයක් හිට කොමන ආනිසංසයක් සඳහාද නොරැක්කොත් මොකද වෙන්නේ කියලා. ඉතින් මේකෙදී මේක විස්තර කරන්න තියෙන හොඳම නිදර්ශනය තමයි අපි වෛද්‍ය විද්‍යාවේදී දන්නවා වේදකම සහ හෙදකම කියලා දෙකක්. ලෙලක් වුණාට පස්සේ අපි තක්කු මුක්ක වෙලා දඟලලා එහාටම දිනුවා මෙහාට දුවනවා ඒකට අපි කියනවා වේදකම කියලා. නමුත් ලෙඩ වෙන්න ඉස්සර වෙලා ලෙඩ නොවීම සඳහා ගන්න ප්‍රයත්න වලට කියනවා හෙදකම කියලා. නිසා සීලය කියලා කියන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මං නඋප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පක්ඛන්නාති පදහ. තම තමන් තුල තාම පහළ වෙච්ච නැති අකුසල ධර්ම නැවත පහළ නොවීම පිණිස ගන්න ප්‍රයත්නය සීලය කියලා කියනවා. තමන්ගේ චිත්ත සංතානේ දැන් නැහැ. නමුත් අභාවිත මනසට ඕනේ අකුසලයක් වැටෙන්න පුළුවන්. අන්නේ පහළ වෙලා නැති අකුසල ධර්ම නැවත ඇති නොකිරීමට නම් එකයි තියෙන්නේ හික්මීම පමණයි. අපි ළඟ තියෙන්නේ අකුසලයේ වෙලා නැත්තම් ලෙඩේ ඇති කරගෙන අනාගතතර පස්සේ ඉෂාත බැඳගෙන ආඩටම. බබුවේ අත් දෙක ගහ ගහ අඬනවා. ඇයි අනේ මෙච්චර දන් දෙන මට මෙහෙම වුනේ. ඇයි අපේ මේ සිල් ලකින මට මෙහෙම වුනේ. ඇයි මේ භාවනා කරන මට මෙහෙම වුනේ කියලා ඉෂාත බැඳගෙන ලතෝණ දෙනවා. නැවත ඒකට කියන්නේ අපි වෙදකම කියලා. ඉතින් මේ වෙදකම හෙදකම දෙක තේරුම් ගත්ත කෙනාට වෙනස තේරුම් ගත්ත කෙනාට තමන් කෙරේ අනුකම්පාවක් තියෙනවා නම් තමන් කෙරේ අත්ත කුසලයක් තියෙනවා නම් බුදුචාන් වහන්සේ ඉතාම ලස්සනට මේ හික්මීම පවෙන් වැළකීම විස්තර කළා දීලා තියෙන ඉතින් සංසාර බය දන්නේ නැති කෙනාට මේක තේරෙන්නේ සංසාරේ දුකකටපත් වෙච්ච නැති අභග්ගයකට කච්චකට පච්චච්ච නැති කෙනාට ඒක තේරෙන්නේ ඇයි මේ එන්න තියෙන කරදර වලින් වැළැක්වීම පිණිස උ නෝපන් පාපක අකුසල ධර්ම නොයීම පිණිස ඇයි ප්‍රතිසද කරගන්න ඕනේ කියලා. ඒක නිසා එක පැත්තකින් සර්වචනසේ සඳහන් කරනවා ඒක කෙනෙකුට තේරෙන්න අවුරුදු 50ක් වෙන්න ඕනේ. ජීවිතේ අවුරුදු 40ක් යනකම් අපි පෙන් කෙලිනවා. මන්ද දශකයේ කියලා උඩු බැල්ලෙන් පුදින අවුරුදු 10ක් තියෙනවා. ඒකදී අපිට ජීවිතය පිළිබඳ දැනීමක් නැහැ. ඒක නිසා අපිට ඒ කාලෙදී කක්ක කක්කපැත්තේ එළිය දාගෙන ඉන්න බැරි වට පොඩි උන තේරෙන්නේ නැහැ ඒක. කක්කපැත්තේ එළිය දැම්මත් එකයි, કોઈ පැත්තේ එළිය දැම්මත් එකයි. මොකද පොඩි කාට තේරුමක් නැහැ. අම්මට ලැජ්ජයි නම් අම්ම වහන එකයි තියෙන්නේ. ඊට පස්සේ ක්‍රීඩා දශකයට ගියාට පස්සේ මම ගෑනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද මෙහෙම දඟලන්න හොඳ නැද්ද කියලා ඒ පොඩි කාලේ කාටවත් තේරෙන්නේ. හොඳට බලන්න මුස්ලිම් මිනිස්සු සහ සාමාන්‍ය මිනිස්සු අතර සමසේ ගත කරන ජීවිතයක ඔය ක්‍රීඩා දැකදී මුස්ලිම් ගෑනු ළමයි හරියට කොල්ලොත් එක්ක ඉඳලා ඔහේ සෙල්ලම් කර කර ඉන්නවා. වැඩි වියපත් වෙච්ච ගමන් ගෙට දාලා වහනවා. ගොඩනේ පිස්සු හැදෙනවා. අච්චර ලස්සනට සෙල්ලම් කරන වීදි නට්ටට හිටෝ ගෑල් ළමයි. පාරට දාලා ගෙට කරනවා. ඒ කියන්නේ කෙල්ල ගෙට වෙලා කියලා අපි සිංහලෙමත් කියන්නේ. ඉතින් ඒ ගෙට කරපු ගමන් ඊට මෙන්න තේරෙන්නේ මේ මොකද්ද මේ මෙච්චර කල් මම ෂෝක් එක ශ්‍රී ලංකාවේ හිටියේ දැන් ගෙට දාලා වහනවා. මේ දෙමෝපියෝ කියවට මේ දරුවට තේරෙන්නේ නැහැ. අපි මුස්ලිම් ලෝකේ අමතක කරමු තුන් මිනිට ඉන්නේ අපිට වර්ණ දශකේ. වර්ණ දශකේදී වැඩේම මැචින් කලර්ස් තියෙන්න ඕනේ, ඒ යාළුවොත් එක්ක ඉන්න ඕනේ, ඒ ශරීරේ වර්ණවත් කරන්න ඕනේ, උපමට්ටම් කරන්න ඕනේ, රූපලාවන්‍ය වඩන්න ඕනේ වර්ණ දශකේ. ඒකෙදී හොඳ නරක කොයි එක උනත් ප්‍රශ්නයක් නැහැ. මේව කරන්න මට සල්ලි තියනවාද ගැළපෙන මොකක් ප්‍රශ්න නැහැ වසන දශකේ කරා. ඊට පස්සේ බල දශකේ. අපේ තාත්තට බලය පෙන්වන්නේ නැත්නම් දරුවන්ටත් බලය පෙන්වනවා නැන්දමට පමණක් බලය පෙන්වනවා හතර වර්ගයේ මේ යට කරගෙන ඉතින් හම්බ කරන වයසනේ. ඉතින් ඒ ඉඳලා හතරේ දක්වා බලය පෙන්වන වයසට. ඒකට වනස්පති කියලා කියනවා කිසි කෙනෙකුට වැඩෙන්න දෙන්නේ මමයි අයියා මමයි අක්කා කියාගෙන ඉතින් බලේ වෙනවා 40 පැන්නට පස්සේ 40 49 යනකොට ඇහැ පේන්නේ නැහැ කන් ඇහෙන්නේ නැහැ හැම රැලි වැටෙනවා ඕක වේගෙන එනකොට තමයි යන්නේ අන්තම් ඥාන දශකයට එන්නේ එතකන් දන්නේ නැහැ කල යුත්ත නොකල යුත්ත බයලජ්ජා පිහිට පිහිට නැති එක දන්නේ නැහැ උගෝදනේ සතුටේ බුදුහාමර මෙහෙම කියන නිසා අපිට 50 වෙලා නැහැ කියලා දැන් මේක නිකන් හුදු නිදර්ශනයක් විතරයි. නිදර්ශනයක් විතර මේ දෙනුම් ගන්න යනා කියන එක ඒ සන්තෝෂෙත් නෑ හැබැයි මම හිතන්නේ. තරුණ කට්ටියට කියවනම් අනේ තා 50 වෙනකම් පෙන්කෙල ඉන්න පුළුවන් කියලා ටිකක් ටිකට් එක ඉඳ තියෙනවනේ. දැන් මෙතෙන් ටිකක් තුන් ගන්නවා කියන නිසා ඒකත් නෑ. කෙසේ නමුත් මේකට ඉන්ද්‍රිය පරිපාකය අවශ්‍යයි. ඉන්ද්‍රිය පරිපාකය මේ ජීවිතේ ජීවත් කරවලා ඒකදී හම්බ වෙච්ච ආදීනවස ආනිසංශ පිළිබඳ දැනුවත් තියෙන කෙනාට විතරක් සර්වචනන්ද කියනවා උනාට පස්සේ දඟලන එක ඒකේ කිසිම සදාචාරයක් නැහැ. ඒක කවුරුත් කරන දේ. මහලෝ කොට දැම්මට පස්සේ ගැහෙන එක අහන්න දෙයක් නමුත් මම උඹලට කියලා දෙන්නම්. ඒ කරදර ඒ දුක්ේ පව් නොවීම සඳහා හික්මීම කියන එක. ඒක තේරුම් ගන්නවා කියනක ලොක්කම ලොකු ශිෂ්ටාචාරයක්. ඒක වුණත් හැම වෙලාවෙම හැම කෙනාටම කරන්න බෑ සමාදාය සික්කසු සික්කාපදේ. උඹට තේරෙනවනම් ශික්ෂාපදයක් ඉල්ලගෙන සමාදන් වෙලා රැකියා එතකොට නම් හොඳට විශ්වාසයි ඉස්සරහට ඒ මත් තාමත් වෙච්ච නැති දුක් කරදර එනවා අඩු වෙන්න පටන් ගන්නවා මේක පසු කාලීන ආචාර්යවරු කාරණා හතරකට කඩලා පෙන්ලා දීලා තිනවා එතකොට මේ කියන කාරණාව ටිකක් පිට අදින විදිහට ශික්ෂාපදයක නැති තැන ඉඳලා ශික්ෂාපදයක් ඇති තැන ගියාට පස්සේ කිනකොට අත්තානුවාද බය අඩු වෙනවා කියනවා ශික්ෂාපද නැති කෙනා ජයග්‍රහණය ලැබුවත් පරාජය ලැබුවත් ඒ ඇතුලෙන් දන්නවා මම නොකනත්කම් කරනවා මම බයලජ්‍ය දෙක නැහැ ඒ නිසා අද ජයගත්තට මට කොයි වෙලාවෙ අමාරුක වැටෙයි දන්නේ කියලා ඒ කෙනා තමන්න තමන් දෙස් දී ගන්න ගතියක් තියෙනවා එම ශික්ෂාපද නැතුව බල දශකයේ හිටියත් වර්ණ දශකයේ හිටියත් ඒ කෙනා අඳුර වෙනකොට බයක් ඇති වෙනවා අර තමන්ගේ හිතේ තියෙන දේවල් බය වෙන්න පටන් ලෙඩ වෙනවට බයයි තනි වෙනවට බයයි වයසට යනවට බයයි ඒක මොකද තමයි දන්නවා ඒකට අර තමන් කරපු දේවල් පේන්න පටන් ගන්නකොට පුදුමාකාර ඒකට කියනවා අත්තානුවාද බය කියලා තමන්ට තමන් චෝදනා කරගන්නවා. එහෙම නැති කෙනෙක් නෑ මේ ලෝකේ ජීවිතේ හැම කෙනාටම අත්තානුවාද බය කියනවා. නමුත් නැති සීලයක් රකින්න පටන් ගත්ත කෙනාට ඉස්සර තිබුණ නැති සීලයක් රකින්න එළව පෙළ වාසය කරන එකට දන්නවා මම එදා මේවා කොඩබන සලකන්නේ නැතුව කරන කියා දැන් මම සලකිනවත් කියලා යාට අත්තානුවාද බය අඩු වෙන්න පටන් ගන්නවා නැති වෙනව නෙවෙයි. මේක කලාතුරකින් කරන්න පුළුවන් දෙයක්. මේක සරබලදාරි දිගෙන්වන්සේ කරන දෙයක් නෙවෙයි. මේක තමා විසින් ශික්ෂාපදයේ පනවගෙන රැකීම නිසා මෙලවදීම හම් වෙන විශාල අත්දැකීම. ඒ නිසා ඒ අත්තානුවාද බය තමයි ෆ්‍රස්ට්‍රේෂන් කියලා කියන්නේ. අපිට අපේ ජීවිතේ අසහනෙ නැති කෙනෙක් ඇත්තේ නැහැ. මානසික ආතතිය නැති කෙනෙක් ඇත්තේ නැහැ. ඉතින් මේ බුද්ධිය අන්ත බුද්ධිය ගත්තා පස්සේ උදේ නැගිටිනකොටත් අර ගෙනිච්ච දුක්ඛන්දර අරගෙනමයි නැගිටින්නේ. එහෙම නැති කෙනෙක් නැහැ මොකද හැම කෙනෙක් ළඟම තියෙනවා අත්තානුවාද බය. ඉතින් අද ලෝකේ ප්‍රධාන වශයෙන් හැම පරිශීනයක්ම කරනවා මේ පවසින තරුණාසහනේ එනිසා මේ මානවයර තියෙන මේ අසහනේ නැති කරන්නේ. වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නේ තේරුම් ගන්න උත්තර හොයන හදන එක්කෙනෙක් ළඟවත් බයලජ්ජාව නැහැ. මහ විශාල සමීකරණ හොයාගෙන විශාල ජාත්‍යන්තර සංවිධාන පිළිටවගෙන ජාතික වශයෙන් සැලසුම් කරාට එක්කෙනෙක්වත් මෙතන ප්‍රශ්නේ තියෙන බයලජ්ජාවේ බව දන්නේ නැහැ. එක්කෙනෙක්වත් මේ හික්මීමට විරුද්ධව අපි මේ කරන කරන මේ නිදහස බල්බూరు නිදහස අගය කරන තාක්කල් කදාකත් මේ බයලජ්ජ මේ අට්ටානුවාද බයෙන් ගැලවෙන්න බෑ. දහොඳට මතක තියාගන්න උපදින උපදින දරුවෙක් උපදින්නේ අසහනෙට. විශාල මකරේ. ඒ දරුවට අත්තානුවාද බයක් නැතුව ජීවත් වෙන්න නම් එයාට දෙන්න ඕනේ මම නැහැදිච්ච මිනිස් අතර හැදිච්ච මිනිස්සේ. ඉස්සර තිබුණාට වැඩිය මම එන්නේ ශික්ෂාපද ගරුත්වය තියෙනවා. කියන පටන් අරගත්තොත් එයාට ක්‍රමයෙන් මෙතෙක් පැවතිච්ච අත්තානුවාද බය වෙනුවට ශික්ෂාපදවලදී වික්ත ප්‍රතිබල බව එහෙම නැත්නම් විසරද බවක් එන්න පටන් ගන්නවා. ඒ මොකද අපි ශිල්පද රකින්නේ කවුරුත් නලවන්න පිනවන්න ලාභයට සත්කාරයට නෙවෙයි. එහෙම ලාභයට සත්කාරයට රකින්නවනම් ඒකට සීලබ්බත පරාමාස කියනවා. නියම ශිල්පදේ රකින්නකොට තමන්න තේරෙනවා ඒ අර අත්තානුවාද බයෙන් ගැලවීම, අසහනෙන් වෙන්වීම, පරිවර හෝ මානසික ආතතියෙන් දුර වීම ළඟ ළඟ වෙනකොට ඒක තමයි අතවාසියක් වෙනවා. ආනිසංශයක් වෙනවා. දෙක පරානුවාද බය. මිනිසු දොස් කියනවා. මේක හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා දොස් කියනවා. ඉතින් ඒක අපි වළක්වාගෙන ජීවත් වෙන්න පුළුවන් පරානුවාද බය බය වෙනකම්වත් පැම්බනවා විවිධ ව්‍යාපාර කරනවා ඉහළ සමාජ විතරක් ආශය කරනවා নানা ආකාර විකාර කරාට මේ අත්තානුවාද වගේ පරානුවාද බය කියන එකත් මිනිස්සුගේ සමාජයේ පවතින කීර්ති නාමය ඉතාම වැදගත්. ඒ කීර්ති නාමය නැතුණාට පස්සේ ආ කොච්චර සල්ලි හම්බ කරත් කොච්චර නම්බු නාම ලැබුවත් ඒක නා දන්නවා සමාජ පිළිගැනීම නැහැ කියලා. විශේෂයෙන්ම පැරණි සමාජවල සංස්කෘතිකත් සමාජවල ඒක සියදී නසා ගන්න මට්ටමට යනවා. ඒ නිසා මේ පරානුවාද බයෙන් ගැලවිලා ජීවත් වෙන්න නම් අපිට අල්ලස් දීලා මිනිසුන් කියලා ස්තෝත්‍ර ගායනා කරන්න පුළුවන්. වන්දි බට්ටකම් කරලා ඉවරලා මගේ ගුණ ගායනා කරපන් අන්තියක් අන්තියක් ගානේ මං ගැන පත්‍රය ලියපන් කියලා කරන්න පුළුවන්. නමුත් කවදාකවත් ඒකෙන් අර තමන්ගේ තියෙන අර ඇතුළතින් එන්නේ නැහැ. නමුත් තමන් නොරකපු සීලයක් රැකලා නොරකපු සීලයක් රකින්න එක ගොඩනෙක් කියන්නේ ආත්මාර්ථකාමී වැඩක් කියලා. සීල රකින්න එක මේ සමාජයට කිසි ලාභයක් නැහැ ආත්මාර්ථකාමී කෙනෙකුත් මතක තියාගන්න සීල රකින්න කියන්නේ මොකද සත්තු මරන්නේ කියන්නේ. සත්තු මරන්නේ නැත්නම් නොමරන සත්තු කියලා කියන්නේ ඒ බාහිරට හම්බෙන අනිසංසයක්. සීල රකින්න කියන්නේ හොරකම් කරන්නේ නැහැ කියන එකයි. හොරකම් කරන්නේ නැහැ කියන්නේ සමාජ ධර්මයක්. සීල රකින්න කියලා කියන්නේ කාමීච්ඡාචාරය කරන්නේ නැහැ කියන එක. ඒක සමාජ ධර්මයක්. බොරු කියන මේ සත්‍යයක් නෑ. පත්පන් පාණි කරන්නේ නැත්නම් ඒකේ නියම ඵලයේ ලැබෙන සමාජයට ඒක නිසා සමාජය කියනවා නම් ඔය සිල්පද පැත්තක දාලා සමාජශීලී වයන් කියලා තවත් සමාජයට පිළිලයක් ඇති කරනවා. නමුත් සිල්පදේ රකින්න කෙනා විතරයි සමාජ ධර්ම කරු කරන්නේ. ඒ නිසා නොදැනුවත්කමට බොහෝ දෙනා දොස් කියවට සිල් රකින්න කෙනා දන්නවා අපි හැම වෙලාවෙම ආචාර ධර්ම හැම වෙලාවෙම සාපේක්ෂයි. සමාජයට සාපේක්ෂයි තමන් සාපේක්ෂවයි සීලයක් ඇති. සමාජයෙන් වෙන් වෙලා සීලයක් කියලා දෙයක් නැහැ. තනිව ජීවත් වෙන මිනිසුන්ට මොකද සීලය කියලා කිසි ප්‍රශ්නයක් නැහැ වෙන්නේ නැහැ. මේක මේ අන්තිම වෙනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිමට කිව්වේ ambiguity of civilization. මේ අපි සමාජගත වීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් මේ සීලය කියන්නේ. අපි වනචාරීව එකිනෙකා කන්තනිව ජීවත් වෙනවා නම් සීලයක් අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා වල් සත්තුන්ගේ සීලයක් නැහැ. අපි සමාජශීලී වුණා නම් සමාජයේ කියන දේ අහනවා. ඒකල සමාජයට කරදර කරන්න එපා. ඒ කරදර නොකිරීම පිළිබඳ කන්න පදවල සිල්පද කියලා කියනවා. ඒකට අනිවාර්යයෙන්ම පිට මිනිස්සු දන්නවා ඉස්තර මදාවියක් වශයෙන් ඉතර නැහැදිච්ච කමලීට මිනිස්සයා දැන් හැදිලා. එතකොට සමාජයෙන් එන දෝෂ අඩු වෙනවා. එහෙම නැතුව අපි සමාජයේට හොඳ මූණ පෙන්වගෙන ශිල්පත කරන්න ගත්තොත් දවල්ම කියලා දනියෙල් කියලා. අන්තිමට වෙන්නේ මොකද? අපරාණුවාද බය වලින් මේෙන් හම් වෙන්නේ. එතකොට සමාධිය තමයි කීර්ති නාමේ නැත් අපින තමන තරම් නොවන හැබැයි වලටපත් වෙනවා. ඒ වගේම තමයි දණ්ඩ බය කවදා හරි ඔබ කාකා කකා යනකොට නීචයට අහු වෙනවා. රටක ඕනම රටක නීතියක් තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ මනුස්සය හැම වෙලාවෙම දන දැනට මම නීතියට අහු වෙලා නැති වුණාට කොයි වෙලාවෙ අහු වෙන්නේ නැහැ. නමුත් යම් කිසි සීලයක් රකින්න කෙනාට හොඳ විශ්වාසයක් තියෙනවා රටේ මොන නීතිය තිබුණත් මට ප්‍රශ්නයක් නැහැ. කවුරු පොලිස්පති වුණත් කවුරු ආමුදාපති වුණත් කවුරු ආරක්ෂක ඇමති වුණත් මට ප්‍රශ්නයක් නැහැ මොකද මම ඉතින් ශිල්පති කැඩෙන්නේ. ඒක නිසා ඉන්නේ පවතින නීති පද්ධතිය අපිට පොත් දිගා දිගා බලන්න ඕන කමක් නැහැ. අපි දන්නවා සමාජයේ ගරු කරන මට්ටමින් අපි ශිල්පති කැඩෙන්නේ නැත්නම් අර විශාරද බව සභේකට තලයකට යනකොට රාජ්‍ය සභාවට යන්න පුළුවන් සංඝ සභාවට යන්න පුළුවන් පඬිත සභාවට යන්න පුළුවන්, දේව සභාවට යන්න පුළුවන්, බ්‍රහ්ම සභාවකට යන්න පුළුවන්, අපරාධකාරී විසක් අතට යන්න පුළුවන්, නොබියව පපුව දාලා ඉදිරියට යන්න පුළුවන්. ඒ විසරතකම එන්නේ නැහැ කවදා හරි Tamanගේ ආත්මය දූෂිතන ආචාර ගෝචර ධර්ම දන්නේ නැත්නම් ඒ යනකොට කකුල් පැකිලෙනවා. ධනිස්සයකට වදින්න පටන් ගන්නවා. උගුරකට වේලෙන්න පටන් ගන්නවා. සෙනඟ දකින්නකොට සබකෝල එනවා. එහෙම නොවි විසරදවක් ගන්න නම් තමයි දැනගන්න ඕනේ. මේගොල්ල කිව්වට නෙවෙයි මේගොල්ලෝ කියන්නේ ඉස්සල්ලාම සිල්පද දැනගෙන ඉල්ලගෙන සිල්පද රකින්න. ඒතකොට දන්න බයක් එන්නේත් නැහැ. ඒ වගේම සමාජයට යන්න ඉදිරියට යන්න පැකිලීමක් එන්නේත් නැහැ. ඒක තීසනාට පාව වැටෙනවායි කියන. සිල් රකින්න කෙනා සිල් රකින්න නැති කෙනා තීසනුන් අතට යනකොට බයෙන් චකිතෙන් මට කඩාපනින්ද කයිද කියලා යනකොට ඒ තීසනා ප්‍රතික්‍රියා කරනවා වැඩි. නමුත් ඒ තීසනාට ඥානමස දනමයි කිසි උන්ට කරදරයක්වත් නැහැ. උගේ මට කරදරයක්වත් නැහැ කියලා ගියොත් තීසනාගෙන් කලබලයක්වත් නැහැ. අඩු ගන්න තීසන සමාජයක උනත් ඒ සතුන්ගෙන් ලැබෙන දඬුවම් පවා අඩු වෙන්න පටන් ගන්නවා. ඒකේ අවසානයේ බැලුවොත් අපාගත වෙන්නේ නැහැ. අපාය පිළිගන්නවා නම් දන්නවා මේ රෝගේ දවල් මිගල් ගෑදන්නේ වතේ හිටියට අවසාන ජීවිතයේ මරණයෙන් පස්සේ ඔළුව පල්ලයට කකුල් දෙක උඩට තියාන කඩාන වැටෙන්න කියන අපායට. පුතඥයාගේ මහා ගෙදර කියන අපාය. කොහේ ගමනක් ගියත් මහා ගෙදරට යන්න ඕන. මේන් පස්සේ සිලිප් වෙලා වැටුනොත් එහෙම ඉතින් හිතා ගන්න එපා. මට අරේ යන්න වෙයි මෙහෙ යන්න වෙයි කියලා ආයෙ ගිහිල්ලා මහා ගෙදර තමයි යන්න තියෙන්නේ. නොයන්න නම් මේ හිරිම පටිගත කරා. ඉතින් ගියාට පස්සේ අමරජ්ජුර කතා කරලා අහනවලු මෙහාර මෙහාර මෙහාර මෙහාර මොකද මෙහි ආවේ කියන්නේ. බුදුන් බොහොම අමාරු වෙන තටවල මහන්සිලා ආපු නම්සවත් බව ගත්තේ. දැන් ඒක හම්බුණානේ. දැන් ජීවිනේ ආපහු මොකටද මේ ආවේ කියලා. ඒලා එතනදී නඩෝ විසඳනවලු යම ලෝකේ යන ඉස්සර වෙලා. සපේලා උත්තර දී ගන්න බැරි වුණොත් මෙච්චරක් මේ ලෝකේ ලෙඩු ඉඳ ඇති මෙච්චරක් මේ ලෝකේ නාකියෝ ඉඳ ඇති මෙච්චරක් මේ ලෝකේ මරණේ තියෙත මෙච්චරක් මේ ලෝකේ දුක් තියේදී තව දුරටත් ඒ තියේදී සිල්පත කඩ කඩ තමංගේ ආත්මය රැකගත්තේ නැත්නම් යම බල්ලන්ට බාර දෙනවා එහෙම නැතුව කිව්වොත් මෙන්න මම උත්සාහ කරාම මම ටිකක් හරි උත්සාහ කරා එම් කරනකොට මම ඇතින් අත්තරදි හිත වුණා එන ඒ නිසා මම අසවල් අසවල් කරන මට හොඳට මතක තියෙනවා මට ඕන සත්‍ය මරණ තුවා මම මැරුවේ නෑ මම රැක්කා සීලිය අරසනවා අවල් වෙලාවට හොරකම් කරන්න ඕන නම් හොරකම තිබුණා මං කියුවේ නෑ මං සීල ආරක්ෂා කරා. ආනන් වෙලාවට ඕන වෙලාවට කාම මිත්‍යාචාරය කරන්න තිබුණා කාමේ වරදලා හැසිරුණා මං හැසිරුණේ නෑ සීල ආරක්ෂා කරා කියලා යම රජුරන්ට සපේලා කියන්න පුළුවන් නම් ස්කෝලර්ෂිප් එකක් දෙනවලු. මනුස්ස ලෝකයට හරි දිවි ලෝකයට හරි ගිහලා ඉතුරු වැඩ කරපන් ආයෙ මේ පැත්තේ ඉන්න එපයි කියන. හරිම සාමාන්‍ය මිනිස්සෙක් වෙතන ඉන්නේ. යමරජුරු chance එක දීලා වණ කරගත්තත් ආය අනුකම්පා නැහැ. දේවදූත සූත්‍රේ බොහොම ලස්සන සරුවචන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා ඒ අපාබය සිල්පද කඩන කෙනාට මොන සැරබීම බිව්වත් මොන විනෝදාංශය කෙරුවත් මොන සැප දුන්නත් ඇතුලේ පැහැවෙනවා. බඩ දනවා. මොක්ක දනවා. ඒ පන්දිසංශ කියනවා ඒ ඕස් ඇමරිකාවට ගිහලා රිට්‍රීට් එකක් කරපු වෙලාවේදී ඒ සාරකවලු මේ හිත යාකන්ඩිෂන් කරන්න ඕන නම් සතිපට්ඨානේ වඩන්නේ. දැන් මේක යාකන්ඩිෂන් කරන්න ඕන යාකන්ඩිෂන් මැෂින් එකක් වගේ. ඒ හිත යාකන්ඩිෂන් වෙන්නේ නැහනේ. හිත යාකන්ඩිෂන් කරන එක තමයි සත්‍තනං විසුද්ධිය සතිපට්ඨානේ කරන්නේ. ඒකට ඒක ඕනමත් නැගිලා ගිහවලු ඇත්ත ස්වාමීන් වහන්සේ අපේ කාර්කත් යාකන්ඩිෂන්. ඔෆිස් එකත් යාකන්ඩිෂන් එක. මේ ඉන්න කාමරෙත් යාකන්ඩිෂන් බඩ දෙවිල්ල නම් නතර වෙන්නේ නැහැ. නිතරම හાર્ට් බර්න් ඉතින් වාහනේ යන ගමන් එතන අරගෙන යන මහත්තයාට කතා කරලා කළේ ඒ සුදු මහත්තයෙක් අනේ පව් අර නෝන මහත්තයා. ඉතින් කීයක් හම්බ කරන්නේ නැද්ද මේ එයා කන්ඩිෂන් කාර් එකක් ගන්න. කොච්චර වීදම් කරන්නේ නැද්ද එයා කන්ඩිෂන් කරපු ඔෆිස් එක රස්සාවක් හොයාගන්න. මේ රිට්‍රීට් එකට එන්නේ. අනේ ඒ වුණත් බලන්නකෝ කොච්චර කෙරුවත් බඩ දැවිලෙන. ඒතකොට අර අර ඩ්‍රයිවර් මහත්තයා පාය සායරදියා බලකල සායරට පිස්සුද කියලා. අපි ඔක්කොම ඉන්නේ එතන තමයි ගොලේ. ඒ නෝන මහත්තයා විතරක් නෙමෙයි අපි ඔක්කොම ඉන්නේ බඩ දැවිල තමයි. ඉතින් සාහිර කියනකට එක පාට මතක් වුණලු පිසාච ප්‍රේත ලෝකේ. කොච්චර කෑවත් ඉවරයක් වෙන්නේ නැති. කොච්චර වින්දත් ඉවරයක් වෙන්නේ නැති. ඉදිකටු තුඩක් විතර බඩ කටක් තියෙන, කලගිරියක් විතර ලොකු බඩක් තියෙන පිසාචෝ වගේ જાතියක් කියලා. මුක්කම සැප හම්බෙලා තියෙන ඒත් බඩ දනවා. අපායටම යන්න ඕනේ නැහැ. මෙලවදීම තියෙනවා. ඒ මෙව එකක්වත් වළක්වන්න පුළුවන්, නැතර කරන්න පුළුවන් සර්බලධාරී දෙවි කෙනෙක් බුදුහාමුදුරු සඳහන් කරන සීලයට පුළුවන්. නිසා යම් කිසි කෙනෙක් දැනගෙන සීලය රකින්නවා නම් ඒ සීලය රකින්නේ මතු ආත්මය හම්බෙන සැපලා බලාගෙන නෙවෙයි. ගමේ පන්තලේ හැමතුරු කෙවිතත් යන වෙලාව ගහනවට නෙවෙයි. එවන්තන් සදාචාරවාදීෙක් කියලා අපිට දඬුවම් කරනවා නෙමෙයි එතන එතන අත්විදිනවා. අන්නේ අත්විදිනකොට ලැබෙන අතවාසිය සීලබ්බතයක්ද සීලයක්ද කියලා තීරු කර ගන්න පුළුවන්. ඒක කවුරුත් කියන්න ඕනේ සංසාරේ විඳවපු කෙනා නම් සීලයකට ගිය ගමන් හම්බෙන්නේ සාන්තිය. ඒ විවේකය සරුවචාන්ස කියන ඒව බලව කියලා පෙන්වන්න පුළුවන්. ඕනේ දුස්සෙලෙකුට පෙන්වන්න පුළුවන් සුසිල්ලෙකුට අන්තරුට පෙන්වන්න. ඕනේ යකෙකුට පෙන්වන්න. ඒක දෙවියෙකුට පෙන්වන්න. බ්‍රහ්මයෙකුට පෙන්වන්න. වෙන මේක කරපන් කිව්වොත් මේ දේ හම්බ වෙනවා කියන්නේ. අන්නේ අත්වාසිය නැති කෙනෙකුට භාවනාව හරියන්නේ නැහැ. හිතන්නවත් එපා. ඒ සීල අත්වාසිය තමන් ළඟ නැති කෙනාට ආය ආයෝජනය කරන්න දෙන්නේ නැහැ. ඒ ආයෝජනය තමයි අනුභව සික්ඛා අනුභව ක්‍රියා අනුභව ප්‍රතිපදා වෙන්නේ. ඒක නිසා Taman තේරුම් අරගන්න අපි මේ සිල් දකින්නේ කායින්වත් නම්බු නාම ලබන්නවක්වත් ආශිර්වාද ලබන්නවක්වත් තානාන්තර ලබන්නවක්වත් නෙවෙයි මත්තට එන්න තියෙන දුක් කරදරයි. අනුපන්නාන භවකාණං අකුසලාන ධම්මාන නෝපාදාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තප්පකණ්ණාති පදාති. ඒක කරන්න ඕනේ තමන්ගේ පළවෙනිම කෘත්‍ය වශයෙන්. එහෙම නැත්නම් අපි කොච්චර සල්ලි හම්බ කරගෙන කරගෙන හිටියත් කොයි වෙලාවෙ එනේ අපාතියද කියන්න බෑ. කොයි වෙලාවෙ සුනාමියක් එයිද කියන්න බෑ. කොයි වෙලාවෙ ජීසුලියක් එහෙම නැත්නම් සුලිසුලඟක් එයිද කියන්න බෑ. ඒ නිසා තමයි සඳහන් කරලා තියෙනවා මේ දාන ශීලාදී කටයුතු කරන අනේකනට ඒ ස්වභාවික ව්‍යසන සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ මේ මේ සරිත්‍ර රිටිට කියනවාගේ පන්සල් සඳහන් කරා. සිල් රකින්න කෙනාට විතරම හරියටම තෝරලා තමයි ආනිසංස ලැබෙන්නේ. යම් කිසි කෙනෙකුට මේ ජීවිතය පිළිබඳ අත්ානුවාදය පිළිබඳ පරානුවාදය පිළිබඳ විශ්වාසයක් එන්නේ අහම්බෙට නෙවෙයි. සීලය රකින්න කෙනාට විතරයි සීලෙන් හම්බෙන ධර්ම ආරක්ෂාව ලැබෙන්නේ. ඒ නිසා ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී කියන පදය තමන් සීල ධර්මයේ රකිනවා නම් සීල ධර්මෙත් තමන් අරසයි. ඒක මේ කොතනකවත් පොතක වතක ලියවිලා වෙන අයජන්තවරෙක් කරන දෙයක් නෙවෙයි න්‍යාය ධර්මයක්. ඒ නිසා එවැනි දෙයකට එවැනි සීලයකට අපකපේලා වැඩ කරන ආධ්‍යාත්මය සහ ආගම විතරයි අපට තියෙන්නේ. ඒ ආධ්‍යාත්මයෙන් ආගමෙන් පිට හැම කෙනාම සීලයට විරුද්ධව කතා කරනවා. එහෙම නැත්නම් නොදැනුවත්කමෙන් අනේ ආක්‍රමිකව සීලයට විරුද්ධව තමයි යන්නේ. අද තියෙන නව තාක්ෂණයේ 100ට 100ක්ම බැලජාට විරුද්ධයි සීලයට විරුද්ධයි. ඒ නිසා අපි පාඩම් පන්තිවලදී මේ දෙන දැනුමත් ඒකෙන් ලැබෙන දියුණුවත් නිසා කොහේ යනවද කියන්න බෑ පොඩ්ඩක් මේක සංසන්දනය කරලා බලන්න දහම් පාසලෙන් අපිට ලැබෙන දේ සහ අනික් දවස්වල පන්තියෙන් ලැබෙන දේ අතර මෙන්න මේ වෙනස තියෙනවා. දහම් පාසල හැම වෙලාවෙම බයලජ්ජාවත් එක්ක තමයි යන්නේ. පොඩ්ඩක් උගන්වනකොට ඒ දරුවන්ට පොඩ්ඩක් පන්සලට යන හැටි, බුදුන් වදින හැටි, ගුරුවරුන්ට ආචාර කරන හැටි, ඒ ටිකත් එක්ක යන නිසා ඒ අධ්‍යාපනයේ සහ පරණ අධ්‍යාපනයේ මේ දැන් තියෙන අධ්‍යාපනයේ විශාල වෙනසක් තියෙනවා. අපි මේ නව අධ්‍යාපන නිසා ලංකාවේ පැවතිච්ච පිළිවෙන් අධ්‍යාපන ක්‍රමේ කෑවා විනාශ කරා ඒ නිසා සුද්ධට වෙනක ගහන්න ඕනේ අපිට දැන් ගහලා ඉවරයි මොකද අපි අඬ අඹාගෙන යන සුද්ධ පිටිපස්සේ ඒ අගයන් ආඩම්බරෙන් හදලා තියෙන්නේ ඒගොල්ලෝ තමයි යෝනේ අපිට පළවෙනි අද දෙවෙනි අද තුන්වෙනි අද කියන්නේ ඒ අධ්‍යාපන ක්‍රමේ දුන්නාට පස්සේ ප්‍රධාන වශයෙන් කරලා තියෙන්නේ සීල කැඩුවා එතකොට ඒ ඉන්දියාවේ එංගලන්තේ හිටපු ආණ්ඩුකාරතුමා නෑ අජිරෝ ලංකාවේ ආණ්ඩුකාරතුමාට කියලා තියෙනවා උඹලා හරිම දුරවලයි ඔය ම්ලේච්ඡ ජාතියට තාම කතෝලික ආගම දෙයයන් වාසේ විශ්වාස කරන තැනට ගන්න බැරි වුණාට කරන්න තියෙන ඕන දෙයක් කරපන් ගණින් ඔය ඔක්කොම කතෝලික ආගමයි ඉතින් ඊට පස්සේ ආණ්ඩුකාරතුමා ලියලා තියෙනවා අපි ගන්න තියෙන උපරිමේ නම් කරා මේ જાතිය පුදුමාකාර විදිහට මේ මොකද්ද එකක් අදහනවා බුද්ධහම කියලා. ඒක නිසා කතෝලික කරන එක නම් ෂුවර් කරන්න බෑ. හැබැයි මේගොල්ල මේ හොඳ බුද්ධ අලංකාරය නොවන බවට නම් අග බලා ගන්නවා. ඒක තමයි අපිට කරන්නේ. කිසිම කතෝරි කරන්න බෑ. මොකද බුද්ධ අහංකාර වෙනවන බව විතරක් ඔය බලගන්න. ඒක ලිඛිතව පොත්පත්වල තියෙන නිසා අපිට මේ කරපු යහානිය මොකක්වත් නෙවෙයි. කිසි අපේ සීලය නැත්නම් බයලජ්ජාව එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ සදාචාරයට ඔච්චම් කරා. මේ වගේ සුද්ධ අපිට කරාට අපිට ඕනේ වෙලාවක පටන් ගන්න පුළුවන්. සුද්ධට බෑ ඉස්සරහට දිල්ලාගෙන කවලක් ගන්න. නමුත් අපි මේ තාම ගැති භාවයේ තියෙනවා නම් මේ සුද්ධ හරි කියන අදහස තේරෙනම් කොට ගන්න බෑ. ඉස්සර සුද්ධ කියලා අපිට ගහන එක දැන් සුද්ධ අපිට කියලා තියෙනවා අපිට ගහ ගන්න හැටි. අපි අපිට ගහ ගන්නවා මේ සුද්ධන්ගේ අගයන් ආඩම්බරෙන් දෙන්න කියලා. ඒ නිසා සීලවන්තයගේ නැත්නම් සීලබ්බත පරාමාසයත්. ඒගොම මේ තමන්ගේ අභිවෘද්ධිය තාමපත් වෙච්ච නැති අකුසලපත් නොවීම පිස සීල් දකින මිනිසයත් අතර සදාචාරය පිළිබඳව ශිෂ්ටාචාරය පිළිබඳව හොඳ මිනුම් දණ්ඩක් තියෙනවා. ඒක මේ සමාජයේ එක එකනා බලන්න එපා. තමන් මේ සංසාර ගමනේදී සීල්පදයක් පිළිඅරගෙන අගයක් ආරම්භයක් දැනතුන නොරකපු කාලයක් සීල්පදයක් රැක්කට පස්සේ ඒක නියම සීල්පදයක් නම් තමන් හම්බෙලා තියෙන විවේකයක්. ඒ අත්අනුවාද බය නැති ගතියක් තේරුම් ගත්තොත් තේනවා බුදුහාමුදුරන්ගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය. බුදුහාමුදුරුවෝ පිරුණම් පැවට ඒක වැඩ. ඒකට තියෙන්නේ මොකද්ද ක්‍රමේ සමාදාය සික්ඛසු සික්ඛාපදේශ. අපිට ඕන නම් බුදුජානනාංශගේ පුරුෂ ධම්ම සාර්ථක ගුණය පුරුෂයන් দমনය කිරීමේ ශක්තිය පෙන්වන්නද අපි සමාදන්ව ශිල්පද රකින්න රකින්න බුදුහාමුදුරන්ගේ ඒ නවරහදී බුදු ගුණයේ තියෙන පුරුෂ ධම්ම සාර්ථක ගුණය පේනවා. ඒක පෞද්ගලික ලක්ෂණයක් නෙවෙයි ශාසනයේ තියෙන කන් සිද්ධ වෙනවා. කවුරුත් එළ පිටපස්සෙන් එළ ගහලා දඬුවම් කරලා කරන එක නෙවෙයි. කමාන්ඩ්මන්ට් එකක් නෙවෙයි. ඒ නිසා ඒ සීලයක තියෙන අතවාසිය. සීලයක් රැකෙනකොට තමයි දැනෙන දේ පිළිබඳව හැඟීමක් නැත්නම් ඒ මනුස්සයට හම්බෙන මොනම භාවනාවක්වත් මොනම දෙයකවත් ඒක නිකන් ඇයිදල් කූඩකට වතුර පුරවනවා වගේ yaadena ගතියක් නැහැ. ඒ නිසා අපිට හොඳට දැනගන්න පුළුවන් අපි යන ඉදිරි ගමනේදී අපේ බයලජ්‍ය දෙක සීලය යම් විදියකට එන්නේ එන්නේ වැඩෙනවා නම් එයාට භාවනා වශයෙන් එච්චර මහා ලොකු තටමඬ දෙයක් නැත්තේ නෑ. කොටින්ම කියනවා නම් සෝවාන් වෙනවයි කියලා කියන්නේ තමන්ගේ සීලය පිළිබඳ නොසැලෙන විශ්වාසයක් ඇති වෙනවා. මෙතෙන් ආවේ වෙන මොනක්වත් නිසා නෙවෙයි මේ වෙනකම් මට හම්බෙලා තියෙන්නේ මම හිතින් දැන් සිල්පද කැඩෙන්නේ නැහැ. කැඩුණා චේතනාපූර්වකව නෙවෙයි කියලා තමන්ගේ සිල්පද පිළිබඳ විශ්වාසය බුදුන් ඇදහිල්ලට සම සම වෙන්න ඕන. ධර්මයේ ඇදහිල්ලට සම සම වෙන්න ඕන. සංඝයා හැදෙල්ලට සමසම වෙන්න ඕනේ මම තමන්ගේ සිල්පද. ඒක නිසා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ ශික්ෂා පද පිළිබඳව තව එකක් ප්‍රසාදේ විතරයි සෝවාන් කියන්නේ. ඊට වෙන පැත්තෙන් කියතයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාසයින් කිරීම කියලා. මොකද මේ ඒව බරපතල වදන්නේ. මේක හොඳටම තේරෙනවා. Taman ගත්ත සිල්පද පිළිබඳව ආයේ ඒක මේ හේතු කරන දෙයක් නැහැ. දවල්ට එකක් රැට එකක් නැහැ. ආහනීය ගතිය ඇතිකරන අපි ඕනම වෙලාවක විනිශ්චය ගන්න පුළුවන්. ඕනම වෙලාවක විනිශ්චය ගන්න පුළුවන් තමන් ගැන අනුකම්පා කරන සමාජය ගැන අනුකම්පා කරන ගැන ප්‍රධාන ලක්ෂණය තමයි ශික්ෂාව දැනට රකින්න ශික්ෂාව අධි ශික්ෂාවක් බවට පත් කරන්ට නිතරම සැලකිලිමත් වෙනවා අපි දැනගන්නවා දැනට අපි ඉන්න ගෝවා කියලා මට්ටමක අපි ම්ලේච්චෝ නෙවෙයි අපි අනුන්ට සැලසුම් සහිතව කරදර කරන අය නෙවෙයි. සෑහෙන හික්මිලා තියෙන්නේ. ඉතින් මේ හික්මිච්ච එකේ අතවාසිය දන්නවනම් ඇයි තව පියවරක් කියන්නේ? ඒකට දෙවන්නේක් බලපාන්නේ ඒක සර්බලතරී දිය බලපාන්නේත් නෑ රටේ රජුර බලපාන්නේත් නෑ ගෙවල් වල ප්‍රශ්න බලපාන්නේත් නෑ ඒවසේරම වාසියට හදාගත්ත නිදහසට කරුණු විතරයි. නිසා ඒ සීලය පිළිබඳව ඉදිරියට ඉදිරියට ඉදිරියට යන ගතියක් තියෙනවා නේද? ආය වෙන උපමාන ඕනේ නෑ. යාගේ මේ භාවනාව දියුණුද මාර්ගඵල ලැබලා තියනවාද මොකක්වත් ඕන සීලෙන් බලන්න. ඒ නිසා අපි මේ පාඩම අපි කරන ගමන් අපි පුළුවන් තරම් අනික් අයට ඒකේ අගයන් ආඩම්බර පෙන්වන්න ගන්නවා නම් ඒ වෙනි සමාජික ජීවත් වෙන එක පවා සැපයක්. ඒ වෙනතු මේ එකක් කරනවා එකක් පෙන්වන්න හදන මේ චපල ලෝකේ මොන විදිහේ නීතියෙන් ඒක හදන්න බෑ. ඒක නිසා පුද්ගලයෙක් වශයෙන් මට මතකයි මෙතන ඔක්කොට වැඩි සිල්පද කඩලා තියෙනවා. ඒසකට හොඳටම අයිතිවාසිකමක් තියෙනවා මේ කතා කරන්නේ. ඒක මේ එක්කෙනෙක් අත නිසා නෙමෙයි මං සිල්පද රකින්නත් පටන් අරගත්තේ. දැක්කට පස්සේ ඒ දෙක අතර වෙනස දකිනකොට පුදුමාකාර පන්නරයක්. පුදුමා ඒ වගේම ඉවරෙකුත් නැහැ. තව විශාල ඉදිරියක් යන්න තියෙන පාරක් කැපිලා තියෙනවා. ඒ නිසා කිසි බයක් නැතුව ඒව බලව කියලා කියකි. ඒ උපදේකට මේ භාෂාවක් අවශ්‍ය කරන්නේ ඒකට දැනුමක් මූලික අවශ්‍ය කරන්නේ ඒකට මේ ඥාන පිළිමකමක් බෞද්ධ බෞද්ධකමක් බලපාන්නේ ආන් ඒ ටික සංනිවේදනය වෙනවා නම් ඒක අපි අතර හදාවැදී යන වෙනවා කරනවා නම් ඒකට අපි ධර්ම ඥාතිත්වය කියනවා ඒකට ලැබෙන ආරස්සාව ඒකට ලැබෙන ඉහළට ඔසවන ගතිය ඒ ධර්ම ආරක්ෂාව කියලා කියන්නේ ඒක නිසා කවදාකවත් ශිල්පද රකින්නේ නැතුව ශිල්පදකින් හම්බෙන අරසාව බලාපොරොත්තු වෙන්න එපා. ඒකට කියන අවස්ථාවාදී කියලා. ඒ වගේම තමයි ශිල්පද රකින්නකොට කවදාකවත් සමාධි ආශ්‍රාශයක් බලාපොරොත්තු නැතුව ශිල්පදේ දැක්කොත් තමයි අත්තානුවාද බය නැති, පරානුවාද බය නැති, දණ්ඩ බය නැති, දුක්ගති බය නැති තත්ත්වෙ විතරයි හම්බෙන්නේ. හිතේ සාන්තියක් හිතේ සමාධියක් හම්බ වෙන. ඒකට සමාධි ශික්ෂා රකින්න. ඒක ඒ තරමටම කර්ම කරන මට්ටමට සාපේක්ෂව දුවන දෙයක්. ඒ නිසා භාවනාවක් කරන්න දරුවචනාංශේ ඔක්කොම ඉස්සරහට යන්න ඉස්සෙල්ලා මූලිකව කියන්නේ උඹට කරගන්න පුළුවන්. මේ කය වචන දෙක. ඉහළ මට්ටමට යන්න හදන්න බෑ. කදාකත් බෑ. ඊට වැඩිය හොඳ නම්. ටික ටික දියුණු වෙනවා නම් අධිශික්ෂාව කියලා කියන්නේ ඒක ඒ මනුස්සයට හම්බ වෙනවා අවිප්පටිසාරත්ථය ආනන්ද කුසලාන සීලාන කියලා හිතේ විපිලිසර නැහැ. දන්න මං මේ මේ දුරකන් සහිතව මේ මේ තැවි තැවි හිටියා. ඒ තියෙච්චිත් මම සීලය පිළිබඳව මෙහෙම පියවර ටිකක් ගත්තා කියලා හිත විපිලිසර වෙන්නේ අන්‍ය විහිිත වෙන්නේ. ඉතින් හම්බ වෙන මේ ඒකෝදි භාවයට ඒකාග්‍ර භාවයට අනුවමයි සමාධියක් හරියන්නේ. එතන සීලේ කඩාගෙන අපි මොන තරම් දක්ෂ ගුරුවරයෙක් කරත් මොන තරම් හොඳම කමටහන මොන තරම් හොඳ වාතාවරණයක් ඇතිද භාවනා කරතර හිතේ ඒකෝදි භාවයේ ඒ කියන පිපිලිසර බබක නැති කරන්න බෑ. ඒක නිසා මේ සීලෙන් හම්බෙන මේ ගුණය ටික මෙලොවදී වශයෙන් ලැබෙන එකක් නිසා තමන් ගැන අනුකම්පා කරන කෙනත් අනුන් ගැන අනුකම්පා කරනවා. තමන්ගේ ශාසනය ගැන බලන කෙනත් බාහිර ශාසනය ගැන බලන කෙනත් ඔක්කොටම ඉසල විශේෂම කියන්න පුළුවන් භාවනා නොකරන කෙනාගේ භාවනා කරන කෙනා නිතරම ප්‍රතිවික්ෂ කළ බලන්න. නිතරම ප්‍රතිවික්ෂ කළ බලන්න ඕනේ මගේ එක ඉන්නේ ඉන්නේ ඉන්නේ වැඩිනවා. ඒ නිසා වෙට ආරම්භයේදී ශිල්පද නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ආරම්භයේදී ශිල්පද නැත්නම් ඉත පටන් ගන්න පුළුවන්. නමුත් දවසින් දවස දවසින් දවස කරගෙන යනකොට ඇත්තටම ශිල්පද කඩපු කෙනාට සීලයක් රකින්නකොට හම්බ වෙන ගැම්ම හරිම බලවත්. ඒ තමයි අශෝක රජුගේ ලෝකෙ හිල්ලුවේ. කාලිගේ යුද්ධයේදී කැටි කෑවා. ලේ පිට කැපුවා. කපිලව තේරුම් ගත්තට පස්සේ ගලක් ගලක් ගානේ ලිව්වා. සත්තු මරන්න එපා. හොරකම් කරන්න එපා. කියලා ඒක අශෝක ධර්මය කරගත්තා. අඟුලිමාල කියලා කියන්නේ ලේ පිට කපපු හොරෙක්. අන්තිමට ආවේනික දුකක්. ඉස්තිරවත් දරුපසූතියේදී කේන්ද්‍රී ගාන ආගිරි ගාන ආවේනික දුකක් බලා ගන්න බැරුව සර්වචනස ළඟට ගියාට සර්වචනස කිව්වේ මොකද්ද? ඔබ කවදාක සත්‍යක් මරලා නැහැ කියන අදිෂ්ඨානයෙන් යුතුව ආශිර්වාද කරන්නේ. ඉතින් කොහොම සාහනස මං කියන්නේ මම දැන දැන 999ක් කපලා තියෙනවා. ගණන් කරලා. ඊට ඉස්සෙල්ලා කපුව ගාන ගානක් නැහැ ඔබ වහන්සේ කොහොමද මට කියන්නේ? මේ සතෙක් නොමරපු කියානි සංස භාවයෙන් මම මේ දරු ගැබ ගැබ්මල පහ වේවා කියලා කරනවා. අපිට දැන් තේරෙනවානේ උඹට මේ වගේ සත්තු ගැපුවා නම් මේ වගේ කෙනෙකුට අනුකම්පා කරන්න අයිතිවාසිකමක් නැහැ. මේ නම් මෙහෙම කියපම මම ආර්ය ලෝකයේ ඉපදුනත් තරිකා දාක සතෙක් පැටුවේ නැහැ. බලපෑයේ වෙනස. අන්න ඒ වෙනසල අදිස්ථාන කරපන් කියනවා. යතෝ හම් බගිනියදී ආය જાති ආ જાතියෝ නහවිජානාමි ජීවිතවෝ රෝපේත මම ආර්ය જાතිය පුතුනට පස්සේ අරතරන් ලේවල කප මිනිහා දුහංගන්ට ආර්ය ධර්මයේ තේරුම් ගත්තට පස්සේ කවදාකවත් හිතුවේ නැහැ. අන්නේ වෙනසේ ආනිසංස භාවයේ අර නොපෙනෙන තැනක ඉන්නවා වගේ ගැප් මල පහ වේවා කියනකොට අදත් අඟුලිමාල පිරිස පාවිච්චි කරනවා. ඒ වගේම පුදුම ව්‍යක්ති ශක්තියක්, පුදුම ප්‍රතිබලයක්, පුදුම විසරතකමක් තිබිලා තියෙන අඟුලිමාල හඳුනන මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන තියෙනවා. ආන්නම් බලනකොට ඊට ඉස්සලා කරපු අපරාධ නිසා සෑහෙන්න දඬුවම් විඳින්න එපායි. එහෙම දඬුවමක් නෑ. අර දරුවන් දෙන්නේ කදපු හෙලිවලි කාන්තාවක් වශයෙන් සාරල සභා මණ්ඩපයට අදගෙන වැඩිච්ච පටාචාරාවට දුන්න නම්බුරාමේ මොකද්ද? <clears throat> විනීතර භික්ෂුණීන් අතරින් පළවෙනිද? බුදුහාමුදුරුවෝ එනකොට ආවේ පිස්සු. පියාකුසේ දකින්නකොට බය වෙනවා. වතුරක් දකින්නකොට බය වෙනවා. <clears throat> ගින්නක් දකින්නකොට බය වෙනවා. ඒ තරම් සීවිකල් වෙලා. මෙතෙන් ඩාවබණසයන් බුදුජානකසේ ධර්ම දුන්නට පස්සේ ඊට ඊට පස්සේ තේරෙනවා සිල්පදයට කර පස්සේ හම්බෙන්නේ ඒක නිසා විනයතර භික්ෂුණීන් අතර පළවෙනි තැන කියලා තියෙනවා. ඒක නිසා ඒක පේන තියෙන බුදුජානකසේ පටන් ගන්නකොට තිබුණ தත්ත එකකටවත් මායිල් කළා නැහැ. බුදුහාමුදුරුවෝ දැක්කලා පස්සේ ධර්මයේ දැක්කලා පස්සේ සංඝයා දැක්කලා පස්සේ ඇතිවෙච්ච වෙනස මේ තන්නේ ක්‍රම ශාසනයට යන ගෞරවයක් ඒ ගෞරවය කරන්න අපිට ලොකු ඉඩක් තියෙනවා. ඒකට ගන්න අපිට අප වෙලා කැප වෙලා වැඩ කරන්න පුළුවන්. ඒක පොඩ්ඩක් මතක් කරලා දෙනවා සරුවචනාංශේ. සීල සංවර සංමුතාව හොහි සීලේ සංවරයන් කියලා. ඒක කෙරුවට පස්සේ මේ සීලය කෙනෙකුට පටල පටල වෙලා පදන් වෙලා හික්මුණාට පස්සේ තමයි සරුවචනසේ දෙවෙනි පාඩම උගන්වන්නේ. එහෙම නැත්නම් ඊට වැඩිය සියුම් ගැඹුරු තැනකට සරුවචනසේ ගෙනියන්නේ සීලය පිළිබඳ විස්තර වුණාට පස්සේ. ඒක ඒ මොග්ගල්ලාන සූත්‍රය, ධනක මොග්ගල්ලාන සූත්‍රය දෙවෙනි පාඩමසේ පෙන්නනවා. යම් කිසි කෙනෙක් සරුවචනසේ දැක්කනම් සීලෙන් සංවර වුණා. සංවර කියන්නේ 100%ක් නෙමෙයි. දැන් එයා හිත හදාගෙන තියෙනවා එන්නේ එන්නේ එන්නේ මෝරණ ගතියක්, කලතුණා වෙන ගතියක් දැක්කොත් එයාට බුදුසසුන කියනවා ඉන්ද්‍රිය සංවර සංගතක සංවරය ඇති කරන්නේ කියන්නේ. ඇහ කන දිව නාසය ආදී ඉන්ද්‍රයන් අරමුණුත් එක්ක ගැටෙනකොට ඇති තාක් දුරට ඒ ගැටීමක් හරහා අලුතෙන් කෙලෙසයක් එන්න 100%ක්ම අවස්ථාවක් තියෙනවා. චාරකින් තොරව, පාලනකින් තොරව, හිකීමකින් තොරව රූප බලන හැම වෙලාවෙම එක්කම නැතේ වමන අපේ පහලෙනවා. ඒ දෙක නිසාම කෙලස් පහලෙනවා. අභිජ්ජා දෝමනස දෙක ඒකාන්තයි. ඒකෙම සත්‍යයක් අහන හැම වෙලාවෙම ගන්ධ බලන හැම වෙලාවෙම රස බලන හැම වෙලාවෙම පහස විඳින හැම වෙලාවෙම හිතන හැම වෙලාවෙම කෙලසිද. ඇයි එහෙම කියන්නේ? අපි යම් කිසි රූපයක් එක දිගට බලන් ඉන්නවයි කියලා කියන්නේ අපි ඒ වෙලාවේදී ඕන සද්ධාහන තියෙන අවස්ථාව, ගන්න බලන තියෙන අවස්ථාව, රස බලන තියෙන අවස්ථාව, පහස විඳින තියෙන අවස්ථාව, හිතන තියෙන අවස්ථාව යටපත් කරගෙන දැකීමේම බැඳිලා ඉන්නේ ඒ දකින්න දේ ගොඩක් කාම ඇති කරන නිසායි. ඒ ගොඩක් තණ්හා ඇති කරන නිසායි. මාන දිට්ඨිය ඇති කරන නිසා නැත්නම් අපිට ඒ දැකීමෙන් අපිට ඇහිීමට යන්න පුළුවන්, ගන්ධ රස පහසට යන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම යටපත් කරගෙන මේ එක රූපයක්ම අපිට කට වශී වෙලා ගත කරන්නේ අර කෙලෙසේ බලවත්කම නිසා. ඒ නිසා දැනට කරගෙන යන ස්නායු පිළිබඳව මොළයේ පිළිබඳ පරිශනවලදී මතක් කරලා පෙන්නනවා. යම් කිසි වෙනෙක් රූප බලන වෙලාවේදී ඒ රූප බැලීම සම්බන්ධ මොළයේ කොටස උද්දීපනය වීම නිසා ඒ බලයෙන් සද්දහිම යටපත් කරනවා. ඒ බලයෙන් ගඳ බැලීමට යටපත් කරනවා. රස බැලීම යටපත් කරනවා. භාෂ ලැබීම පටපත් කරනවා. හිතවිලි බලවත් යටපත් කිරීම සහ රූප බැලීම උද්දීපනය කිරීම කියන දෙකම සිද්ධ වීම නිසායි එකම රූපයක් අපිට දිගට බලන්න පුළුවන්. එනිසා අපි එතනදී අසාධාරණ විදියට වැඩියෙන් රාගය උපදින දේ, වැඩියෙන් තණ්හා උපදින දේ, වැඩියෙන් මාන උපදින දේ බැලීමට යනකොට ඒකෙන් කෙලෙස් උපදින්නේ නැහැ කියලා කියන්න බෑ. ඒ නිසා මොනම ඉන්ද්‍රියක් හරි එක දිගට රූප ශබ්ද ගන්ධ රස වල යෙදිලා ඒකේ ව්‍යංජනාන ව්‍යංජන බලමින් රස බලමින් ගත කරනවායි කියලා කියන්නේ විශාල කේස් ප්‍රවාහයක් එළියට ඒක නිසා එවැනි සියුම් කටයුත්තකට යන්න ඉස්සෙල්ලා සාමාන්‍ය වීතිකම කෙලස් වෙන කාය දුස්චර්ත වාචී දුස්චර්ත වලින් හික්මගත කෙනාට ඒ ප්‍රතිඵල දැකලා ආසවාසිය අරගෙන දෙවිදියට බුදුචාන් වහන්සේ මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ඉන්ද්‍රිය සංවරයේදී තියෙන්නේ නූපන් අකුසල ධර්ම නොයිපද වීම පිණිස සූදානම් ශරීරයක් ඇති කරලා දෙනවා. අපි මොනම දෙයක් හරි නැත්නම් අපි මෙහෙම කියමු ආස්වාද ප්‍රසආසයේ හිත තියන දෙන්නේ නැතුව උදාසීන අරමුණක් කරන ආස්වාද ප්‍රසආසයේ හිත තියන දෙන්නේ නැතුව විවිධ අරමුණු දිගේ දුවන්නේ ආස්වාද ප්‍රසආසයට වැඩි ඒ අරමුණ වල රාගයේ තණ්හා වැඩි නිසා. ඒ අරමුණු වල තියෙන මාන්නකාර මාන්නෙ වැඩෙන තියෙන අවස්ථාව වැඩි නිසා දෘෂ්ටිගත වෙන තියෙන අවස්ථාව වැඩි නිසා ඒ නිසා හොඳට පේනවා භාවනා කරන එකනට හොඳටම දැනගත්තට මේ භාවනා කියන එක ඉතාම හොඳ දෙයක් කියලා අපේ හිත අපි මේ මේ දෙකල් තනවාඩගෙන ආපු හිත වැටකල්ලු කඩාගෙන නාසනු කඩාගෙන රූප දිහා දුවන සද්ද දිහා දුවන ගන්ධ රස පහස දිහා දුවන ඒ දුවන්නේ වෙන අපේ මේ හිත හිත සූපින්ස කියලා හිතනවා නැත්නම් වැඩි කුසල් වෙයි කියලා හිතනවා නිවන් තියනවා කියලා හිතනවා නෑ තණ්හා මාන දිට්ඨි තියෙන නිසා. ඒක නිසා ඒ කඩාගෙන හැම වෙලාවකම තේරෙනවා ඉන්ද්‍රියන්ගේ අසංවරකම ඉන්ද්‍රියන්ගේ අසංවරකම එන්නෙම තණ්හා මාන දිට්ඨි නිසා. අඩු ගානේ ඒක පිළිබඳව අවදියක් තියාගන්න නම් අඩු ගානේ බුදුහාමර කියන සීලක කාය දුච්චර්ච වචී දුච්චර්ච නැති සීල පදනමක හිටිය විතරක් හිටියොත් විතරක් මේ සියුම් දේවල් වලට යනවා. ඒ නිසා අර සීල පදනම මත ඉඳගෙන පළවෙනි හීය හැවට පස්සේ දෙහිය අහනවා වගේ නැත්නම් ෆවුන්ඩේෂන් එක හදුවට පස්සේ ඒක උඩ ගොඩනැගිලි ටික හදනවා වගේ ඉතල ඒක හදලා මට්ටම් කරගන්නවා. මට්ටම් කළොත් විතරක් ගොඩනැගිල්ල සම්බරව හදන්න පුළුවන්. ඒ නිසා ඒ සීලෙන් හම්බෙන පදනම සීලෙන් හම්බෙන ප්‍රතිෂ්ඨාව කියලා මේකට කියන්නේ. සීලයේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ. සීලේ ප්‍රතිෂ්ඨාව නැතුව අපි මොන ගොඩනැගිලි හදුවත් ඒව අහසට හදනකොට පොදුම ව්‍යසනවට ලක් වෙන්න පුළුවන්. නමුත් සීල ප්‍රතිෂ්ඨාවේ හදන දේ හොඳට ඉහළට ඉහළට යන්න පුළුවන්. ඒකයි සරුවචාන්ස මේ කනක මොග්ගල්ලාන සූත්‍රයේ සඳහන් කරන්නේ. මේකේ අනුපූර්ව පිළිවෙත්ය. ඒ අනුපූර්ව පිළිවෙල හොඳට පාදම සකස් කරගන්න. හොඳට පාදනම සකස් කරගන්න. ෆවුන්ඩේෂන් එක දාගන්න දැම්මට පස්සේ ඒක උඩ ඉඳගෙන යන්න පුළුවන්. ඉතින් අද අපි මේ වෙනකොටත් පැයකට වැඩි කාලයක් ගත කරලා තියෙන නිසා මම බලාපොරොත්තු වෙනා හිට ඒ සීලේ පදනම සකස් කරගත්ත කෙනෙකුට සර්වචන් වහන්සේ ඉන්දිය සංවරය පිළිබඳව තියෙන දෙවෙනි පාඩම ගැන සාකච්ඡා කරන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ලෝකේ ඉන්න විශාල ජනතාවකෙන් අපි මෙහෙම කියමු. විශාල සත්තු ප්‍රමාණය තාම දශම ස්ථානයක් විතරයි මනුස්ස ප්‍රජා ලෝකේ ජීවත් එක වර්ග ගණාංගලක් වෙන පස්තුල මේ පණු කිරීටෝ පමණක් මානව සංගතිය තරම් ජීවත් වෙනවා කියන එක පස් ගණන් කරක්. එහෙම මිනිස්යන් අතර අපිට මිනිස්යන්ට වෙන්න උනේ කාලකණ්ණි ජීවිතයක් නිසා නෙවෙයි. පෙර පිනක් නිසා. ඒ මිනිස්යන් අතර ඇහැකන දිවනාසය කය පිළිවෙලට තියෙන මිනිස්සු අංග විකල නැති දුර්වල නැති තත්ත්වයකට එනවයි කියනක පොඩි වැඩක් නෙවෙයි. ඉතාමත් සුළු පිරිසක් ජීවත් වෙනවා. එහෙම හැදිච්ච පිරිසක් කාමයටමයි යන්නේ. අනුන් සමගේ ශරීරය පෙන්නලා අනුන් සමඟ නටලා ගියලා වයලා කාමයටමයි යන්නේ. අපිට ඒ චේදිත් අපි හදාගෙන තියෙනවා අනුන්ගේ කාමය අවසන්ෙත් නේ අපේ කාමය අවසන් නැති වැඩ පිළිවෙල. ඒ එකකටවත් අපි ආවේ කරටක් දාගෙන නෙවෙයි. අපි එක එකනේ තනියම. ඒක ගැන හොඳටම තමන්ගේම සංවේදී එහෙම නැත්නම් සචේතනික තීන්දුවක්. ඒ විදිහට අපි යම් කිසි සතුට වෙන්න පුළුවන් ප්‍රගතියක් අඩු ගන්න සීල සම්බන්ධයෙන් නැත්නම් කවුරු රවට්ටන්න ගන්න සීලයක් නෙවෙයි. ඒ නිසා ඊටාම සුළුතරයකට දැන් අපි අහුවෙලා ඉන්නවා. ඉගෙන සතුට වෙන්න ඕනේ. මේ සතුට නැතුව, මේ අතවාසිය නැතුව මොනම ගමනක්වත් නැහැ. යම් කිසි කෙනෙක් Taman ගැන ඒ කාලකන්‍ය පැත්තෙන් හිතනවා නම්, කම්මැලිකමෙන් හිතනවා නම්, හීනමානෙන් හිතනවා නම් සාසනෙ මොනම ලාභයක්වත් ගන්න බෑ. එයාට හීනමානෙ නැති කරන්න සාසනෙ පාවිච්චි කරන්න පුළුවන් වෙනම කතාවක්. නමුත් මම කියන්නේ හොඳ තෙදක්. හොඳ මේ ප්‍රතිලාභයක් තේරුම් අරගත්ත කෙනාට තමයි ඉදිරියට යන්නේ. ඒ නිසා අපි ළඟ මේ තියෙන ඇති කරගෙන තියෙන මේ පදනම දිහා බලනකොට මේ විශාල භ්‍රමචරී ජීවිතේ වැඩි හරියක් වැඩ ඉවරයි. වැඩි හරියක් වැඩ ඉවරයි. අපිට තියෙන එකේ ආඩම්බරය ආඩම්බරය කියලා කියන්නේ මේ තණ්හාමාන දිත්‍ය ආඩම්බරයක් නෙවෙයි ඉදිරි බලන ගතිය අතවාසිය අරගෙන ඉදිරිය බලන්න ඉදිරිය බලන්න නිකන් ඉඳලා බෑ අර ඇතිවිච්ච වාසිය තුල ඊගාට තියෙන සියුම් සියුම් එකලස් කිරීම සියුම් සියුම් ශික්ෂා ඇති කරන්න ඕනේ ඒක සඳහා හෙට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන නිසා මේ ඉදිරිපත් වෙච්ච කාරණා නිසා තමයි මේ තනාගෙන යන වැඩ පිළිවෙලේදී යම් යම් කරදර බාධක තිබුණත් හිත ශක්තිය ඇති කරගෙන සද්ධාව ඇති කරගෙන සත්‍ය සමාධි ප්‍රඥා දියුණු කිරීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දිනාටම සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා